අපිට ගන්න හුඟක් වැදගත්ම කොටසක් තමයි අපි රාගක්කයෝ නිබ්බානං ද්වේෂක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං කියලා නිවන පෙන්නලා තියෙනවා රාගක්ෂය කිරීම නිවනයි ද්වේෂක්ෂය කිරීම නිවනයි මෝහක්ෂය කිරීම නිවනයි කියලා. දැන් නිවන් දැකීමට නම් රාගයේ ක්ෂය වෙන්න ඕන, ද්වේෂයේ ක්ෂය වෙන්න ඕන, මෝහයේ ක්ෂය වෙන්න ඕන. නිකම්ම ක්ෂය කරන්න බෑ හේතුඵල දැක්කමයි ක්ෂය වෙන්නේ. එහෙනම් ඒකට අපිට දැනගන්න ඕන රාගක්ෂය කරනවා නෙමෙයි රාගක්ෂය වෙනවා. ඒකට අවශ්‍ය කරන මූලධර්ම දැන් අපිට ලෙඩේ හොඳ කරගන්නවා නෙමෙයි. බේත් පිවහම ලෙඩේ හොඳ වෙනවා. මෙන්න මේ වගේ. ලෙඩක් තියෙනකොට අපි ලෙඩේ අරගන්න බේතක් බොනවා. ලෙඩේ හොඳ කරනවා නෙමෙයි. බේත බොනකොට ලෙඩේ හොඳ වෙනවා. කරනවායි වෙනවායි කියන්නේ දෙකක්. මෙන්න මේ වගේ ධර්ම මාර්ගයේ ධර්මයේ නැමැති ඖෂධය ගන්නකොට රාගය නැමැති රෝගය හොඳ වෙනවා. දේශය නැමැති රෝගය හොඳ වෙනවා. මෝහය නැමැති රෝගය හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ දකින්නවා දැන් මට පෙර රාගය එනවා. දැන් ඉන්නේ නැහැ. පෙර දේශය එනවා. දැන් ඉන්නේ නැහැ. පෙර මෝහය එනවා. දැන් ඒ මෝහය එන්නේ නැහැ. ඒ ක්ෂය වෙලා. අන්න තමන්ම දකින්න හරියක් එනවා. ඒ ක්ෂය කරනවා නෙමෙයි. ක්ෂය වෙනවා. ලෙඩේ හොඳ කරනවා නෙමෙයි හොඳ වෙනවා. අන්න ඒ වගේ. ඉතින් මේ වගේ අපි දැක ගන්න ඕනේ. ඒකට ඒකට අවශ්‍ය කරන මාර්ගයම තමයි තෝරා ගන්න ඕනේ. දැන් අපිට වෙලා තියෙන උඟ අපි බලාපොරොත්තු වෙන්නේ රාගයක් එනවනේ මේක නැති කර ගන්න ඕනේ. ද්වේෂයක් එනවා මේක මැඩපවත් ගන්න ඕනේ. අපි ওই විදිහට හරි අමාරුවෙන් කරන්න හදන වැඩක් හැටියට කරන්න හදනවා. සිද්ධ වෙන්න ඕන දේ සිද්ධ කරන්න හදනවා. ඉතින් මෙතෙන්දී අපි දකින්න ඕනේ යමක් සිද්ධ වෙන වෙන්නේ කොහොමද? රාගය අයින් කරන්න බෑ අයින් වෙනවා. ඒ කොහොමද වෙන්නේ? අන්න ඒක තමයි අත්‍යවශ්‍යම ක්‍රමය. අපි ওই ටික තෝරාගත්තා නම් අපිට ඕකෙන් පුළුවන්කමක් ලැබෙනවා හරියටම ආර්ය මාර්ගය තෝරා ගන්න. ආර්ය මාර්ගය නැමැති ධර්ම ඖෂධය අනුගමනය කරුවහම එතෙන්දි සිද්ධ විය යුතු දෙයක් තමයි ඔය කියන කාරණේ. එහෙනම් අපි දකින්න ඕනේ ඒක සිද්ධ කරගන්නව නෙමෙයි සිද්ධ වෙන්න මොකද්ද වැඩි යුතු මාර්ගය කියලා. කොහොමද බලන්න ඕනේ කොහොම බැලුවද ඒක වෙන්නේ? අන්න දහම් ඖෂධය ගත්තා වෙන්නේ අන්න ඒ ටික හරියට කරගත්තොත්. ඉතින් දහම් ඖෂධය ගන්නවා කියන්නේ අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. නුයේක් නුයේක් අරමුණු මුල් කරගෙන. දැන් හිතට එන අරමුණක් මුල් කරගෙන අරමුණෙහි අපි විසින් බැහැ ගන්න නිගමනයක් තියෙනවා. අරමුණ පිළිබඳ අපේ දැනීමක් තියෙනවා. මොනවා හෝ අරමුණක් ආවහම පෘථජන ගති ලක්ෂණ හෝ නැත්නම් සසර පැවැත්මේ ගති ලක්ෂණ අනුව අවිද්‍යාවේ තෘෂ්ණාවේ ගති ලක්ෂණේ අනුව ඒ ආපු අරමුණට අපි පිළිතුරු දක්වන්නේ ඒක ඇලීම් වශයෙන්. ඒක ගැටීම් වශයෙන්. ඒක මුලා වීම වශයෙන්. අරමුණු වෙන එක වළක්වන්න බෑ. ඇහැර රූපේන එක, කනට ශබ්ද එන එක, නාසයට ගන්ධ එන එක, දිවට රස එන එක, කයට පහස එන එක, හිතට හිතවිලි එන එක ඒක නෙමෙයි නවත්තන්නේ. ඒවා එනකොට අපි ළඟ අවිද්‍යාව කියලා යම් කොටසක් තිබුණා නම් ඒ නිසා අපිට අපිට කරන්න බැරි එකක් සිද්ධ වෙනවා ඔය අතරේ. ඒ අරමුණ පිළිබඳව එක්ක අපේ අපිට ඇති වෙන අදහස ඇලීම් සහගතයි. එක්ක ගැටීම් සහගතයි. එක්ක මුලාවීම් සහගතයි. ඇලීම නිසා ඇලීමට ප්‍රතිචාර කරනවා. අනේ ඇලීමෙන් සකස් කරන්නා වූ සංකාර නිපදවන්න හේතු. ඇලීමක් ඇති වුණා නම් ඇලීමට අනුකූලව හිතන්න කියන්න කරන්න අපි වෙලඹෙනවා. ගැටීමක් ඇති වුණා නම් ගැටීමට අනුව හිතන්න කියන්න කරන්න වෙලඹෙනවා. මුලාවක් ඇති වුණා නම් මුලාවට අනුව හිතන්න කියන්න කරන්න පෙළඹෙනවා. එහෙනම් හිතන්න කියන්න කරන්න පෙළඹෙන්නේ. ඇලීමක් ඇති වුණොත්, ගැටීමක් ඇති වුණොත්, මුලාවක් ඇති වුණොත්. අරමුණු නවත්තන්න අපිට බෑ. එනේන අරමුණ පිළිබඳව ඇලි ඇති වුණ ඇලීමක් ඇති වෙනවා නම් අන්න ඒකටයි ප්‍රතිකර්මය හොයාගන්න ඕනේ. ඒතර ඇලීම ක්ෂය වෙලා ගියා නම් ඇලීමෙන් කරන හිතියක් හිතවිල්ල ක්‍රියාවක් කතාවක් වෙනවා දැන් ඇති වෙන්න හේතු නැහැ. ගැටීමට හේතු නැති වෙලා කියන්නේ. ගැටීම නිසා හටගන්න හිතවිලකට ක්‍රියාවට කතාවට හේතු මතුවෙන්නේ නැත්නම් හිතවිලා ක්‍රියාවක් කතාවක් විද්‍යාමාන වෙන්නේ ගැටීම් සහගතව. මුලාව නැති වෙලා කියනනම් මුලාවෙන් මතුවෙන හිතවිලා ක්‍රියාවක් කතාවක් මතුවෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ ඇලීමට ගැටීමට මුලාවට හේතු වෙන අරමුණක් එනකොට අපේ හිත ඒවට බැඳෙන්නේ ඒ ඇලීමට ගැටීමට මුලාවට කියන මුලාවටපත් වෙන්නේ මතුවලා එන්නේ. යමක් හරියට දැකේ නැති නිසා. ඒ ඇලීමට තිබිච්ච හේතුව මොකක්ද කියලා දැක්කනා. ගැටීමට හේතුව මුලාවට හේතුව දැක්කනා. ඇලීමට ගැටීමට මුලාවට තිබිච්ච අවශ්‍යතාවය මූල ධර්මයේ නැති වෙලා යනවා. මෙන්න මේකයි කරගන්න ඕනකම තියෙන්නේ. අරමුණ නැති කරන්න බෑ. දැන් කවුරු හරි බනිනවා. බයින් එක නැති කරන්න අපිට බෑ. බයින් වල අපිට තරහ එනවා. අන්නේ තරහ එන එක නැති කරගත්තොත් අපි දිනුවා. තරහ එන එකට අපි දෙතිවා තිබුණා නම් ඒකට හේතු තිබුණා නම් තරහ මනසක් අපිට ඇති වුණා. අනේ ද්වේෂ සහගත විඥානයක් පහළ වෙනවා. එතකොට අපිට නිකන් ඉන්න බෑ. ඒ විඥානයට අනුව හිතණ්ඩයි කියණ්ඩයි කරණ්ඩයි වහිනකොට අපිට එදිනා බැන්නොත් බයින්ද. බැන්නොත් ගහන්න. බැන්න ශෝක වෙන්න සංවේග වෙන්න. මේ විදිහට ඒකට මොනවා හරි කම්පාවක් ඊට ප්‍රතිචාරයක් දක්වන්න හේතු වෙනවා. ඒක දූෂිතාන්තමින් හිතන්න කියන්න කරන්න අපි පෙළඹෙනවා. ඉතින් මේක දූෂිත විදිහට හිතන්න එපා කියන්න එපා කරන්න එපා හිර කරගෙන හිටවන් කියවට මේක හරියන්නේ නැහැ. අන්න ඒක තමයි බුදුදහමෙන් ප්‍රතිඵලය ගන්න මේවා හිර කරගෙන ඉන්න කියන එක නෙමෙයි. ඒවා කරන්න කියන එකත් නෙමෙයි. වැන්නා බයින්ද කියන එකවත් ගහන්න කියන එකවත් නෙමෙයි කියන්නේ. ඒවා හිර කරගෙන තද කරගෙන ඉන්න කියන එකක් නෙමෙයි කියන්නේ. අපි ඒ වෙලාවේදී අපි දකින්න ඕනේ. ඇයි මට බනින්න හිතෙන්නේ බනිනකොට? ඇයි මට ගහන්න හිතෙන්නේ බනිනකොට? මොනවා හරි ආවේදක් අනිත්‍ය අරමුණක් එනකොට ඊට විරුද්ධව මහත් ප්‍රතිචාර දක්වලා ඒකට ගැටෙන්න හිතෙන්නේ ඇයි? මාගේ මානස තුලේ අරමුණ එනකොට ඒක දරන්න බැරි හේතුවක් තියෙනවා. මම කැමති නැහැ කියනවාට. ඒ නිසා තමයි මම කැමති නැති නිසා තමයි මම ඒකට විරුද්ධව ක්‍රියාත්මක ක්‍රියාමාලාවක් ගන්න. බයිනවට කැමති නෑ. කැමති නැති කෙනාට වයින්කොට ඉන්න බෑ. දැන් යාට හිත වෙනවා ඒකට මොනවා හරි වැඩ පිළිලක් කරන්න ඕනේ ඒකෙන් නවතින්න. බැනීම නතර කරගන්න. ඔවුන්ට සිද්ධ වෙනවා මොනවා හරි ඒකට අවශ්‍ය කරන වැඩ පිළිලක් කරන්න. මම කොහොමද මේ බැනුම නතර කරගන්නේ කියලා ඒක රණුව හිතනවා. ඒ වෙලාවේදී යාර ක්‍රමයක් නැත්නම් එහෙම. මේකට බයින නැති කරන මම මොකට බයින්න ඕන? ආයි මට නොබනින්න මොකට බනින්න ඕන? ඒක ආයි මට නොබනින්න මොකට ගහන්න ඕන? නෑ ආයි මට නොබනින්න මොකද හන්දිපත් කරන්න කට ඇද කරන්න ඕනේ, ගොළු කරන්න ඕනේ මට පුළුවන් නම් එහෙම කරලා මම ඒක හරි කරනවා උන්ට. මෙන්න ඒක බය ගන්නවා. මෙන්න මෙහෙම අපි ගන්නවා ප්‍රතිචාර දක්වන ක්‍රමය. මෙන්න මේ නිසා තමයි සසර රැවැත්මට හේතු වෙන අනාථ වෙන්න හේතු වෙන සංකාර ගොඩ නැගී. ඒ බයින් එක මට ප්‍රශ්නයක් නොවුණා නේද? දැන් මට ගන්න තීරණයකුත් ගන්න ඕනේ දෙයක් ගන්න. වෙන ගන්න තමයි. අනේ ප්‍රශ්නේ ඉවරයි. මෙන්න මෙන්න මෙතෙන්ට පස්සෙන්ට පුළුවන් නම් තමයි. බුදුදහමේ ප්‍රතිඵලය හම්බ වෙන්නේ. ලෝකේ බයින් එකෙන් තොර කරන්න බුදුදහමක් නැහැ. බයින් එකේ නා බයිනකොට ඒක මට වදින්න ඇත්නම්. අන්න එතන මගේ බුදුදහමේ ප්‍රතිඵලය හම්බ වුණා. ඇලෙන්න හේතුකාරකයක් එනකොට ඇලීමක් එන්නේ නැත්නම්. අන බුදුදහමේ ප්‍රතිඵල හම්බ වෙලා. මුලා කරන්න හේතුකාරකයක් එනකොට මුලා වෙන්නේ නැත්නම්. මුලාව මතුවෙන්නේ නැත්නම් එහෙම එකක්. අන බුද්ධහමේ ප්‍රතිඵලය හම්බ වෙලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුදහමෙන් එහෙම කරන්නේ නෙමෙයි. මේක මට වයින්නවා. කොහොම හරි මගේ බණිම නැත කරගන්න පුළුවන් නම්. අන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මෙත් වඩලා හරි කමක් නැහැ. මෙත් වඩනට මම වයින් නැත්නම් හරි. අන්න අපි හිතා ඉන්නේ. ආර්ය ආර්යයන් තුල දැකිය යුතු මෙත් වැඩීම. ඉදත් බැන්නා. එදා මට හිදුණා. අදත් ඌ වයින්නවා. අද මට හිතෙන්නේ. අන්න එහෙම එකක් එනවනම් අන්න නිවන් වගේ හම්බ වෙලා. එදා වැනපෙක අද මට ගහනවා. හැබැයි එදා වයින්කොට මට හරියට හිදුනා. අද මට ගහනකොට හිදෙන්නේ නැහැ. අන්න එහෙම එකක් එනවනම්. අන්න බුදුදහම තුළින් මානසිකත්වය වැඩිලා. නමුත් අපි එතකොට හොයන්නේ ඕක නෙමෙයි. මෙත්වල්ලා මෙත්වල්ලා අරු මට ආදරෙන් ආයිසරයක් මට යටත් වෙලා හිටියන. මල්ලකට එනලු දන ගහන තත්ත්වයටපත් කරන්න ක්‍රමයක් තිබුණා. අන්න බුද්ධහම ප්‍රතිඵල මට හම්බෙලා කියලා අපි හිතයි. බුද්ධහම ප්‍රතිඵලය කියන්නේ එහෙම එකක් නෙවෙයි. පෙර මනවරණ රූප දකින්නට ඇලීමක් ඇති වෙනවා. ආසාවක් ඇල්මක් ඇති වුණා නම්. අදත් මේ මනවරණ රූප ඊට වැඩි ඒවා දැක්කා. මට එහෙම ආසාවක් ඇල්මක් එන්නේ නැහැ නේ කියලා තත්ත්වෙට මානසිකත්වයක් ගොඩනැගෙන නැකී හැකි. බුදුදහමෙන් වටිනා ප්‍රතිඵලයක් මට හම්බ වෙලා තියෙනවා. පෙර මට බයිනොට හරි අමාරුයි. ඉවසන්න බැහැ. අද මට වයින්නවා ඊට වැඩි. ඒ වුණාට මට එදා තියා අද තිය ගානක් වත්. ඒක නිකන් කවුරු හරි කතා කරනවා වගේ විතර. මට ඔය කෙනෙක් තරහක් ඉන්නේ. ඔය කොච්චර වෙනා කියලා මට හිතෙන්නේ නැහැ. එහෙම සාන්තියක් මට ලැබුණා කිව්වෝ. අන්න නිවන් සාන්තිය. නිවීමේ සාන්තිය කියන්නේ ඔන්න ඔහම එකක්. එතකොට බයින්ඩින් එක බයින්ඩින් නැතුව ගියාට පස්සේ මට තරහ නැති එක ඕක කාටවත් තියෙන එකක්. කවුරු හරි බයිනකොට තරහ එනවා. අනේ මට සමාවෙන්න ඊට පස්සේ කවදාවත් මම බයින්නේ නැහැ කියලා නම් එහෙම කමා ගන්න කියලා එකක් වුණොත් මිනිහා ඒ තරහ වෙන්නේ නැහැ ඊට පස්සේ. එයා තරහ ඉන්නේ නැහැ. ඒක සාමාන්‍ය මිනිහාගේ හැටි. ඒක ආර්යයන්ගේ හැටි. ඒක කොයි මිනිහාගේත් හැටි. බැනපික ඇයිනි සමාව ගත්තා නම් ඊට පස්සේ මම බයින්නේ නැහැ කිව්වනම් අනේ මට සමාව වෙන්නේ ඊට පස්සේ මම ඔයා කවදාවත් බයින්නේ නැහැ. ඒ જાතිය ප්‍රතිඵලයක් හම්බුණා නම් එහෙම ඒක මේ සාමාන්‍ය මිනිහත් කම්පා නොවෙන තැන. වයින් එක වයින් නැති වෙනවා දැන් සහනය. බෞද්ධත්වයේ තුල දිනුව කියන්නේ වයින් එක ඊට වැඩිය වෙන්න දැන් සහනය. මොකද? කොච්චර වෙන්න කම්පාවේ නැත් අතරපත් වෙලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. බුදුදහමේ ප්‍රතිඵලය කියන්නේ ඔන්න ඕක මතු කර ගැනීම. ලෝකයා බයිනරි සත්‍යයටපත් වෙලා හිටන් ගන්න සාන්තියක් නෙමෙයි බුද්ධහම කියන්නේ. ලෝකයා අපේ විරුද්ධත්වයටපත් වෙන්නේ නැත්ත්වයටපත් කරලා ලබා ගන්න සාන්තියක් නෙමෙයි බුදුදහම කියන්නේ. මුළු ලෝකෙ හැම තැනින්ම ඉඳ පටන් ගන්නවා හිංගි හිංසා. හැබැයි ඒකක්වත් මට ප්‍රශ්නයක් නොවන තත්ත්වයකට වුණා නම්. මගේ මනස වික්ෂිප්ත කරන්න බැරි වුණා. අන්න එතන බුද්ධහන් ප්‍රතිඵලය මතුවෙලා. නමුත් අපි අද ඒකේ යථාර්ථයෙන් අපි හිතලා තියෙන්නේ නිවන කියලා හිතන්නේ නිවීම කියලා ඒක දකින්න නැතික. රාගක්ෂය වුණා කියලා කියන්නේ අන්න ඒකයි. ද්වේෂක්ෂය වුණා කියන්නේ ඒකයි. මෝහක්ෂය වුණා කියන්නේ ඒකයි. නිවන කියන්නේ ඒකයි. නිවනම නාතය කියලා කියන නිවන කියන්නේ අන්න ඒවන් ගහද්දි බනිද්දි හිංගි හිංසා කරද්දි Tamanta ගැටීමක් එන්නේ නැති තත්ත්වෙට මානසපත් වෙලා නම් අන්න නිමිලා අන්න නිමුනේදී තත්ත්වය දැනගන්න ඕනේ දැන් ලීඩ් එකක් අරගෙන ඒකට හයියෙන් ඇතිල්ලුවොත් මේ ලීඩ් එක රත් වෙනවා තවත් ඇතිල්ලුව ගිනි ගන්නවා හැබැයි මේ මේ ලීය වතුරේ දාලා කියලා ගන්න පොගලා තියෙනවා. දැන් අතුල්ලා බලලා. කොච්චර ඇතුළුවා හත් වෙන්නේ නැහැ ගිනි ගන්නෙත් නැහැ. මොකද ලී දෙක පොගපු නිසා. ක්‍රියාවලිය කරගෙන යනවා. ලී දෙක ඇතිලීමේ ක්‍රියාවලිය කරනවා. අර වේයිලා තියෙන ලී දෙක තියෙනලා ක්‍රියාවලිය තියෙනකොට හත් වෙලා ගිනි ගන්නවා. පෙරුව ලී දෙක තියෙනවා. අර ක්‍රියාවලිය දැනුත් තියෙනවා. එක දෙක අතුල්ලනවා. හැබැයි හත් වෙලා ගිනි ගන්න තත්ත්වේ නැහැ. මොකද ලී පොගලා නිසා. මෙන්න මේ වගේ දකින්න ඕනේ. ඇසයි රූපයයි කියන දෙක පිළිබඳ යථාර්ථය අපි දැක්කා නම්. ඉතින්දී අපි දැනගන්නවා අර වියලි කාස්ටයක් වෙලා තිබුණා හා සමානව තිබෙන එක යථා ධර්මයේ පොඟනවා. ධර්ම ජලාශයෙන් පොඟනවා. කෙඟුවර පස්සේ ඇහත් පොඟල ධර්ම ජලාශයෙන් රූපයක් පොඟනවා. දැන් ඇහැයි රූපයයි කොච්චර එකට හැපුණා ඒකෙන් හටගන්නේ නැහැ. ඇලීමක් ගැටීමකට හේතුවක් හටගන්නේ නැහැ. ගැටීමට මුල හේතුවත් ඇලීම. ඇලීම හටගත්තේ නැත්නම් ගැටීමට හේතු නැහැ. එන මුල අල්ලගන්න හැටි. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ. ඇයි ඇලීමට හේතුවක් එන්නේ? අපි ඇස දිහා ඒ රූපෙ දිහා බලපු ක්‍රමයක් තියෙනවා වැරදි ආකල්පෙ. ඒ වැරදි ආකල්පෙන් බලපු ක්‍රමේ තියෙන තාකල්ම අපිට ඔකෙන් බේරෙන්න බෑ. ඇහැ පිළිබඳ වැරදි ආකල්පයකින් බලන්න පුරුදු වෙලා තියෙනවා රූපය පිළිබඳ වැරදි ආකල්පයකින් බලන්න පුරුදු වෙලා තියෙනවා. තව විදිහකින් කියන අවිද්‍යාව සහගතව ඇහැ පිළිබඳ බලනත් අවිද්‍යාව සහගතව රූපය දිහා බලන්න පුරුදු වෙලා තියෙන තාක්කල් අපිට පුළුවන්කමක් නැහැ ඒ ඇලීමෙන් බේරෙන්න. ඒ ඇලුම් කරන දේවල් හොයා යන ඒ පසුපස හඹා යන එකෙන් බේරෙන්න පුළුවන්කමක්. ඒවට විරුද්ධතාවයන් එනකොට ඒවට ගැටීම ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඇහෙන් රූප බලලා මන වටන ආස්වාදයක් ලබන්න බලාපොරොත්තුව තියෙනවනම් ඒ තාක් ඒකට විරුද්ධ හැම දෙයකටම ඔහු විරුද්ධයි. ඔහු ගැටෙනවා. කනෙන් ශබ්දයක් අහලා මන වටන මිහිරියාවක් ආස්වාදින්න බලාපොරොත්තුව තියෙනවනම් ඒකට විරුද්ධ වෙන හැම එකක්ම ඔහුට කරදරයක් බාධකයක්. ඔහුට විරුද්ධව නැගෙනවා. බාධකේ ජයගෙන කෙසේ හෝ මම ශ්‍රවණ මధుරත්වයේ ලබන්න ඕනේ. නාසයයි ගන්ධයයි මුල් කරගෙන ගාන විඥානයක් හටගන්නකොට ආස්වාදයක් විදිහට සුවඳ ලැබීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව තියෙන තාක්කල් ඊට විරුද්ධ වෙන හැම එකකටම අපි විරුද්ධ වෙලා ගැටිලා. අපි ප්‍රතිකර්මයක් හොයනවා. නැහැ උපක්‍රමයක් හොයනවා. ඒ විරුද්ධතාවයෙන් හැඩ පවත්වා ගන්න. මොකද අර ආස්වාදයේ තියෙන බලාපොරොත්තුව නිසා. ජීවිත රසයක් අරගෙන රසාස්වාදයේ බලාපොරොත්තු වෙන තාක්කල් ඒවා හොඳයි කියලා ගන්න තාක්කල්. ඊට විරුද්ධ දෙයක් එනකොට අපි හැම වෙලෙම ඊට විරුද්ධව ගැටෙනවා. ගැටලා මොකද කරන්නේ? ඇලුම් කරන රසාස්වාදී ලබා ගැනීමටම ක්‍රම හොයනවා ඒ පස්පස හඹා යනවා. ඒ වගේ විරුද්ධේන හැම දෙයකටම ගැටි ගැටි ඒකට ප්‍රතිකර්ම හොය හොය ඒක මැඩපාතන් ප්‍රතිකර්ම හොය ඒ පස්පස හඹා යනවා. අන්න ඇලීමටයි ගැටීමටයි ඒ පස්පස හඹා යන හේතුව. කය පිළිබඳ වැරදි ආකල්පයෙන් හිතෙන තාක්කල් <coughs> අවිද්‍යාසහගතව හිතෙන තාක්කල් ස්පර්ශයට හේතුකාරක වන්නා වූ රූපය පිළිබඳව නැත්නම් ඊට අවශ්‍ය කරන පොට්ටබ්බයන්ට හේතු වෙන දේ පිළිබඳව වැරදි ආකල්පයෙන් හිතෙන තාක්කල් අපි ওই දෙක එකතු කරගෙන අපිට ඕන හැටියට එකතු කරගන්නත් ඒ ආස්වාදයේ විඳින්නත් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු පසුපස ඒව හොයාගෙන හඹා යනවා. ඒවට විරුද්ධ වෙන හැම එකකටම විරුද්ධව ගැටි ගැටි ප්‍රතිකර්ම හොයනවා, උපක්‍රම හොයනවා, ඒවා මැඩ පවත්තා. ගැටි ගැටි මේ පැසපත හඹා යනවා. දැන් මේ සියල්ලටම මුල වුණේ මොකද්ද? ඇස කන දිවනාසය ශරීරය මන කියන මේ පිළිබඳ අවිද්‍යාසහගත හිතීමයි. අවිද්‍යාසහගත දෘෂ්ටියයි. ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පිළිබඳව. අවිද්‍යාසහගතව අපි දෙල ගොඩනැගෙන දෘෂ්ටියයි. මෙන්න මේ දෘෂ්ටිය යම් තාකල් තියෙනවාද ඒ තාකල් අපිට ඒවා අත්හරින්න බෑ. ඒවා ඇසුරු කරන්න ඕනේ. ඒවෙන් ආස්වාද ලබන ආස්වාදයේ ප්‍රියමනාපේ ඕනේ. ඒවා හොයාගන්න ඒවා පසුපස හඹා යන්න ඕන හිතෙන් කයින් වචනේ. හිතවිල්ලෙන් ක්‍රියාවෙන් කතාවෙන් ඒ පසුපස හඹා යන්න ඕන. ඒවට එන්නා වූ දහසක් විරුද්ධතාවයන් මැඩපවත්වා ගන්න විරුද්ධතාවයන්ට පහර දෙන්නේ. ඒ වතුපත හිතෙන් කය වචනේ හබා යන්න ඕන. ඒ ටික කරගත්තාම ඒ තුලම මොට වෙච්ච ඒ තුලම මැඩිච්ච හිතකින් මුලා සහගතව ඒ පසුපසම අත්තරින්ද බැරි වෙන්න බැදිලා හැඳිලා ඉන්න ඕන. මෙන්න ලෝක සත්‍යයට ස්වභාවය වෙලා තියෙන ඔන්න ඔය ටිකයි. මේ ලෝක සත්‍යයේ ස්වභාවය. ඒ නිසා මේ ලෝක සත්‍යය Tamanට ඕන දේ ජය ගන්න මට ඕන විදිහට පවතින්න ඕන මට ඕන විදිහට මේවා තියෙන්න ඕන කියන දෘෂ්ටියකට බහැලා. Tamanට ඕන විදිහට පවත්වන්න උත්සාහ කරනවා. එයා දැකලා නැහැ මේ Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි මේ ලෝකේ කියන්නේ කියලා. ලෝකේ කියන්නේ Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් තියක් නෙමෙයිනේ කියන එක හරියට දැක ගන්න. එයාගේ දිවිච වැරදි බලාපොරොත්තු අත්හැරලා යනවා. ලෝකේ කියන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම කියන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා එහෙම දෙයක් නෙමෙයි. කැමැතිසේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇහැ කියන්නේ. කැමැතිසේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කන කියන්නේ. කැමැතිසේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි නාසය කියන්නේ. කැමැතිසේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි දිව කියන්නේ. කැමැතිසේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කය කියන්නේ. කැමැතිසේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි මන කියන්නේ. ඒක යථාර්ථයේ ඒකමයි වෙන එකක් නෙමෙයි කියලා යථාර්ථයේම දැක්කනා. දැකිය යුත්තේ ඔන්න ඕකයි. කැමැති දේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි රූප කියන්නේ. කැමැති දේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි ශබ්ද කියන්නේ. කැමැති දේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි ගන්ධ කියන්නේ. කැමැති දේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි රස කියන්නේ. කැමැති දේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි පහස ස්පර්ශ කියන්නේ. කැමැති දේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්ම කියන්නේ. ඔන්න ඔය ටික අපි තේරුම් ගත්තා නම් කැමැතිසේ පවත්වන්න බැරි දෙයකට නේද අපි මේ උත්සාහ කරන්නේ මෙන්න මේක අපි ඊළඟ දකින්න දෙයක් වෙනවා අන්න නුවණ පහළ වුණා හිතලා හිතලා බලනකොට නුවණ පහළ වෙනවා කැමැතිසේ පවත්වන්න බැරි ඇහැකට කනකට දිවකට නාසයකට මනකට කයකට මනකට නේද අපි මේ කැමැතිසේ පවත්වන්න ඕනේ කියලා උත්සාහ කරන්න පටන් ගන්නේ මේ දෘෂ්ටියෙන් ඉන්නේ ඒ වගේම රූප කැමැතිසේ පවත්වන්න බැරි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිර ලෝකයකට නේද? කැමැතිසේ පවත්වන්න බලාපොරොත්තු වෙමින් මම මේ දෘෂ්ටිගතව ඉන්නේ. මේ කැමැතිසේ පවත්වන්න බැරි ලෝකයක් තුළ මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? කැමැතිසේ පවත්වන්න බැරි දේ නම් ධර්මතාවය. ඒක නම් ඒවැ උරුමය. මම බලාපොරොත්තු වෙන්නේ ඒව මොනව කරන්නද? ඒ මගේ බලාපොරොත්තු හරියයිද? කැමැතියේ පවත්වන්න මම කරන බලාපොරොත්තු සාර්ථක ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ දෙයක්ද? ඒක වෙයිද? වෙන්න හේතු තියනවාද? මෙන්න මේක විමසලා බලනකොට හරි කොපියන වැඩක් වෙනවා වෙදෙන්දී. අපි මෙච්චර කල් මේ ප්‍රශ්නෙට පිළිතුර කියේ හොය හොයාවේ ඕක නෙමෙයි. කොහොම හරි කැමැතිසිය පවත්වන්න පුළුවන් ක්‍රමයක් හොයන එක. මෙන්න මේකයි මේ ලෝකේ ඉඳගෙන ඔක්කොම එක දඟලන්නේ. සාහනය හොයාගෙන. කැමැතිසිය පවත්වන්න ක්‍රමයක් හොයන එක. මට ඕන හැටියට ඉන්න. මට ඕන හැටියට පවතින්න. සැනසille ජීවත් වෙන්න. කරදරයක් නැතුව ඉන්න. දුකක් අසහනයක් නැතුව සැනසille ඉන්න. මේ ඔක්කොම මතේ මොකද්ද? කැමැතිසේ පවත්තන්න ක්‍රමයක් හොයන එක නේද? කැමැතිසේ පවත්තන්න බැරි ලෝකෙක මං ඒ අදහස තියෙන තාක්කල්. මම ඉඳලා තියෙන්නේ විද්‍යාවේද අවිද්‍යාවේද? මෙන්න දකින්න ඕන එක. විද්‍යාවේ හිටියනම් එයා දකිනවා. කැමැතිසේ පවත්වන්න බැරි අංශු ලෝකෙක අංශු මාත්‍ර දෙයක් හෝ අංශු මාත්‍ර මොහොතක් හෝ කැමැතිසේ පවත්වන්න මම බලාපොරොත්තු වෙනවා නා. මේ හැකි දෙයක් තමයි බලාපොරොත්තු. කරන්න බැරි දෙයක් ගැන බලාපොරොත්තු තියාගෙන මම දෙතමනවා නේද මේ. මෙන්න මේකයි දැකිය යුත්තේ. හැබැයි ඕක දකින්නට විශාල කලකිරීමක් එනවා. අනේ මේකද පිළිතුර. බුදුදහම පිළිතුර ඕකද කියලා. අපි මෙච්චර කල් හොයාගෙන මෙච්චර කල් ආයේ ඔහොම පිළිතුරක් ගන්න නෙමෙයි. අන්න අපේ අවිද්‍යාව නිසා අපිට වැහිලා තිබිච්ච දහම. අපිට නිවන වැහිලා කියන්නේ ඔන්න ඕකයි. ලෝකයා නිවන හැටියට බාහිර ලෝකයේ සාන්තිය බලාපොරොත්තු වෙලා. නිවන පිළිබඳ දෘෂ්ටියටපත් වෙනවා කියලා බුදුරණාහි දේශනා කරනවා. නිවන පිළිබඳ මිත්‍යා දෘෂ්ටිය කියන ඔන්න ඕක. දැන් නිවන පිළිබඳ මිත්‍යා දෘෂ්ටියත් අපි දැනගන්න ඕනේ. නිවන නිවන කිය කියා ලෝක සත්‍යය මිත්‍යා දෘෂ්ටියෙන් බදා ගන්න එකක් තියෙනවා. නිවන නොවන දෙයක් නිවන හැටියට හොයනවා. මේක තමයි ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරිදී. ඒ නිසාම ලෝක සත්‍යය ඇලෙන ගැටෙන මුලාගෙන පැත්තකට අහු වෙලා එකෙන් බේරෙන්න බැරුව ඉන්නවා. හැබැයි රෑ දවල් තිස්සේ උත්සාහ කරන්නේ අර නිවන කියලා හදාගත්ත දෘෂ්ටිය ලබන්න ගන්න. ඔහුට කිසිදාසක නිවන් දකින්න බෑ. ඒ දෘෂ්ටිය ඉඩ වෙන්නේ. හැබැයි නියම විදිහට නිවන කියන්නේ මේක කියලා දැනගත්තා. අනේ මම බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ඒකේ නෑනේ. අනේ මම නිවන කියලා සැනසුම බලාපොරොත්තු වෙන්නේ ඔහොම ක්‍රමයකින් නෙමෙයි. මේ පැවැත්ම තුලම සැනසුමක් නේ මම බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි. නිවි සැනසෙන්න. අන්න අපි දකින්න දෙයක් කියනවා. ලෝකේ මොනවා හෝ පැවැත්මක් නිවි සැනසීමට බලාපොරොත්තු වෙන තාක්කල් අපි යථාර්ථයෙන් නිවන කියන්නේ මොකද්ද හරියට තේරුම් ගන්න. නිවන හරියට තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත තැනකටම ඔබ දැනගන්නවා. පැවැත්මේ නිවන නැහැ. පැවැත්මත් එක්කලා නිවන සම්බන්ධ නැහැ. පැවැත්ම යම් තැනක නැද්ද? ඒ පැවැත්මත් එක්ක තියෙන සම්බන්ධය යම් තැනක නැද්ද? නිවන එතන. පැවැත්මේ ස්වභාවය මොකද්ද? එක කැඩෙනවා, විදිනවා, විනාශ වෙනවා. ඒක කඩනවා, විදිනවා, විනාශ කරනවා. ඒක කැඩී යනවා, විදී යනවා, විනාශ වී යනවා. Taman කැමැති කැමැති වුණොත් එහෙම මේක යම් විදිහට පවත්තන්න. ඒකාන්තයෙන් ඊට විරුද්ධ බලවේගයන්ට ඒක ගොදුරු වෙනවා. ඒකයි ලෝකේ කියන්නේ. ওই දිහා ලෝකයක් නෑ. ලෝකේ ගොඩනැගිලා තින්නේ ওই ධර්මතාවයෙන්. ඉතින් ඊබඳ ධර්මතාවයෙන් ගොඩනැගිච්ච ලෝකයක නොකැඩෙන්න නොබිදෙන්න විනාශ වෙන්න මාත්‍රයක් වෙලාවක් අපි හිතනවා නම් මේක මෙසේ පවත්වා ගත යුතුයි. මේක අපේ මුලාවේ තීරණයක් විතක් වෙන දෙයක් නෙමෙයි. අන්න අපි දැක ගන්න ඕනේ. ඒතර අපිට පේනවා. කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ නැති විදිහට මේක පවත්වන්න ඕනේ මම කියන අදහසකින් ඉන්න තාක්කල්. අත්මේ ලෝකේ ධර්මතාවයට විරුද්ධ පැත්ත හිතට අරගෙන. අපි වැරදි කරන්න බැරි හැකියට නගලනවා. බලාපොරොත්තු වෙනවා. කඩන බිඳින විනාශ කරන ධර්මතාවය ඇති ලෝකේ. කඩන් දෙන්නේ නැහැ, බිඳින්න දෙන්නේ නැහැ, විනාශ කරන්න දෙන්නේ නැහැ කියලා ඔය හැපි හැපි ඉන්න තාක්කල්. අපි කරන්න බැරි දේ අපහසේ හඹා යනවා. වැඩක් නැති, හරයක් නැති දේ අපහසේ හඹා යනවා. අපි අපි මේ අප්‍රමාණ සංසාරේ පටන්ගෙන ආපු ගමනක් තිබුණා නම්. කැඩෙන්නේ නැතුව, බිඳෙන්නේ නැතුව, විනාශ වෙන්නේ නැතුව ඉන්න මොන මොනවා හරි අල්ලගෙන දැඟලුවා. ප්‍රියමනාප දේවල් කියලා හදාගන්න. කඩන්න බින්ද විනාශ කරන්න දෙන්නේ නැහැ කියලා තරඟ කර කර දැඟලුවා උත්සාහ කළා රැක ගන්න. මම කැමතියි පවත්තන්න ඕනේ මේ මේ දේ කියලා බලාපොරොත්තුෙන් උත්සාහ කළා වීර්ය කළා নানা ආකාර දේවල් වල. සියලුම බලාපොරොත්තු ඔක්කොම කඩ කරලා පුස්ස කරලා පුහු කර දමලා අපේ බලාපොරොත්තු අංශු මාත්‍රයක්වත් ඉෂ්ට කරන්නේ නැතුව ඒ ධර්මතාවය සියල්ලටම ක්‍රියාත්මක කරලා තියෙන බව අද ඔප්පු වෙනවා. දෙවියෙක් වෙච්ච නැති බ්‍රහ්මයෙක් වෙච්ච නැති මාරයෙක් වෙච්ච නැති මිනිසෙක් වෙච්ච නැති සක්විති රජ කෙනෙක් වෙච්ච නැති සිටුවරයෙක් වෙච්ච නැති සාමාන්‍ය රජෙක් වෙච්ච නැති මේ ලෝකේ ප්‍රිය සම්පත් ඇසුරු කරනවා කියන කෙනෙක් වෙච්ච නැති කිසිම සත්වයක් ලෝකේ නැහැ. ලබලා තියෙන වාර මෙච්චරයි කිව්වොත් එහෙම වාර ගන්න නියම කරන්න බෑ මෙච්චරයි කියලා. මෙතෙක් දහස් වාරයක මෙතෙක් ලක්ෂ වාරයක මෙතෙක් කෝටි වාරයක මෙතෙක් ප්‍රකෝටි වාරයක මම මේ මේ தත්ත්වෙටපත් වුණේ කියලා කිව්වොත් එහෙම කියන්න බැරි බැරි අප්‍රමාණ වාර වෙලා තියෙනවා. දෙවි වෙලා තියෙනවා, මනුස්ස වෙලා තියෙනවා, බ්‍රහ්ම වෙලා තියෙනවා, නොඑක ආකාර සත්ත්ව කොටස් වෙලා තියෙනවා. බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ඒ ප්‍රියමනාපයන් ලැබුවා ලැබුවා කියන තැනපත් වෙලා තියෙනවා. නමුත් අද බලනකොට ඒ එකක්වත් අපිට මතකෙවත් නෑ. ලැබුවා තියෙනවා. ඒවා මම කරගන්න, මගේ කරගන්න, මගේ ආත්මයයි කියලා ගන්න නිගමනය කරගන්න. කරපු උත්සාහ අප්‍රමාණයි. ඒ සියලු උත්සාහයේම අන්තිම ප්‍රතිඵලය බැලුවහම අපේ බලාපොරොත්තු වල බිඳුව 100%ක්ම බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙන්නේ කැඩීමේ බෙදීමේ විනාශ වීමේ ධර්මතාවයට. කඩාවිද විනාශ කර දැමීමේ ධර්මතාවයටයි 100%ක්ම ලකුණු ලැබිලා තියෙන්නේ. කොතේ ත්‍ක්ෂණය කළා පෝෂණය කළා කැඩී බිදී විනාශ වී යාමට අපි කොච්චර කැමතිනම් කැමැත්තට අනුකූල නොවන දෙයකටපත් වෙලා වෙනසීමට 100%ක් ලකුණු අපි නමුත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒවා එසේ නොවි පවත්වා ගන්න අපේ බලාපොරොත්තු වල ලකුණ බිඳුවයි. මෙන්න අපි දැකිය යුත්තේ. මේක බොරුවක් නෙමෙයි. බොරුවක් නෙමෙයි කියන එක අපිට ඔප්පු වෙන්න ඕනේ. මෙහෙම සසර ගමනක් තිබුණා නම් ඒ ගමන තුල සිද්ධ වුණේ මේක නෙමෙයි නම් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච දෙන අපි අද ඉන්න ඉබේ. අලුත් අර මතක මාත්‍රයකවත් තියෙනවා. දෙවියෙක් වෙලා දිව්‍ය සම්පත් ලබාගෙන දෙව්වරු දෙවගණන් පිරිවරාගෙන දිව්‍ය සම්පත් පිරිවරාගෙන මේ දෙවියා මම මේ මගේ සම්පත් කියලා මම මගේ දේවල් ගොඩනගාගෙන හිටපු ආත්ම භාව ගැන හිතුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ මහ පොළොවේ පස් අරගෙන නෙල්ලි ගෙඩි තරමට ගෙඩි ගුලි කළොත් එහෙම ගුලි කොච්චර ඇද්ද මුළු මහ පොළොවේ පස් එහෙම ඔන්න ඒ ගුලි වලට වැඩිව අර ගන්නවා ඔය මම කියන දේවත්වය අරගෙන මගේ කියන දේව සම්පත්තිය බදාගෙන ඉන්න හදපු වාර ඕම ඔය ගුලි වලට වැඩි. බ්‍රහ්මයේ කියලා මම බ්‍රහ්මයේ කියන වදනේ තියාගෙන ඒ සම්මතයේ ඉඳගෙන මේ මගේ සම්පත් කියලා බ්‍රහ්ම සම්පත්තිය වැළඳගෙන ඉන්න හදපු වාර වැළුවොත් අර මහ පොළොවේ පස් නෙල්ලි කිත්තරමඩි ගුලි කරොත් ගුලි කොච්චරද ඊට වැඩි. නමුත් බලාපොරොත්තුවට ලකුණු බිඳුවයි. බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ පොඩ්ඩක්වත්. ලකුණු ලැබිලා තියෙන කාටද? උඹ කොච්චර මගේ කියලා මම කියලා කැමති උනත් උඹ කැමතිසේ පවතින එකක් ලෝකේ නැහැ කියන එකට 100% ලකුණු. සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. උඹ හැප බලාපොරොත්තු උනත් උඹට බලාපොරොත්තු වෙච්ච හැපතට හරයට ලකුණු බිඳුවයි. උඹ හැප හොය හොය හඹා ගියා. උඹට හැප හම්බුනේ නැහැ උඹ බලාපොරොත්තු හැප හොය හැප ලබන්නේ නැහැ. සැප ලබනවා කියන බලාපොරොත්තු වල ලකුණ බිඳුවයි. උඹට දුක දිනවා ඔක්කොම වෙනසිලා යනවා කියන ලකුණ 100%යි. සිද්ධ වෙලා තියෙන්නේ ඕකයි. මේ මම කියන තැන මගේ කියන යමක් ඇත්නම් මම කිව්ව යමක් ඇත්නම් ඒක හරි සාරවත් කියන එක අපි හිතාගෙන හිටියා. අසාර අන්දමින් ගෙවිලා ගියා. සාරත්වයක් තිබුණේ එකක් මගේ බලාපොරොත්තුවක් තිබුණ නැන්නා. ඒවා අසාර අන්දමින් වෙනසිලා ගියා මිසක් අසාරත්වයටපත් වුණා මිසක් මම බලාපොරොත්තු සාරත්වේ නෑ. මගේ බලාපොරොත්තු ලකුණු බිඳුවයි. මගේ බලාපොරොත්තුට විරුද්ධව තිබිච්ච අසාරත්වයට 100%යි. මෙන්න ලෝකේ. මෙන්න ලෝකේ හැටි බලන්න කිව්වා. නිතරම සිහි කරන්නේ ලෝකේ හැටි. ලෝකේ කියන්නේ මෙච්චරයි. අන්න ලෝකේ හැටි සිහි කරනකොට දකිනවා අපේ බලාපොරොත්තුවට ලකුණු බිඳුවයි. කිසි දවසක එක ලකුණක්වත් මෙච්චර අනන්ත අප්‍රමාණ සංසාරේ හම්බෙලා නැහැ. අපේ බලාපොරොත්තු උස බින්දාවයි ගෙවිලා ගියා මිස එක ලකුණක්වත් අපිට හම්බෙලා අපේ බලාපොරොත්තු අපේ බලාපොරොත්තු මොකද්ද? මේ මම මේ වගේදී මට කැමතිසේ මේක පැවැත්විය යුතුයි. මේ තුලින් මම සැප ලැබිය යුතුයි. මේවා හරි හරවත් දේවල්. මෙන්න මල් පැවැත්මේ බලාපොරොත්තු තුනක් හදාගත්තා. කැමැතිසේ පවත්වන්න බලාපොරොත්තු වුණා. සැප විඳින්න බලාපොරොත්තු වුණා. මමයි මගේ කියන්නේ නැති මට ඕන හැටියට පවත්වාගෙන හරවත් දෙයක් කියලා වටිනා දෙයක් කියලා බලාපොරොත්තු ඔන්න අප්‍රමාණ සංසාරයේ පටන්ගෙන වෙච්ච බලාපොරොත්තු කොටස. ඒ තමයි බලාපොරොත්තු. ලකුණු දාලා බලපුවාම කැමැතිසේ පවතිනවද කැමැතිසේ පවතින්නේ නැද්ද කියන එක බලපුවාම වෙලා තියෙන්නේ මොකද්ද? කැමැතිසේ පැවැත්මක් නැහැ කියන ලකුණු 100%යි. කැමැතිසේ පවත්නවා කියන මගේ බලාපොරොත්තු වල ලකුණු 0යි. සැප විඳිනවා කියන බලාපොරොත්තුව තිබුණා නම් ඒකට ලකුණු 0යි. දුක දීලා වනසනවා කියන ලකුණු බලපුවාම 100%යි. සාරයි කියන එක බලාපොරොත්තු ලකුණු 0යි. සාරත්වයක් නැතුව ගෙවිලා යනවා කියන ලකුණු 100%යි. මෙන්න ලෝකෙ. ඔච්චරයි ලෝකෙ ගැන බලා ගන්න තියෙන්නේ. දැන් ඕක විග්‍රහ කරගෙන බලන එකයි තියෙන්නේ. ඒ මූල ධර්ම. ඔයින් ඉහට තවත් ලෝකයක් නෑ. ඒයි ලකුණු බිඳුවක් වෙච්ච අපේ බලාපොරොත්තු වල තව තවත් බලාපොරොත්තු තිබුණොත් ඒක ලකුණු කීයක් හම්බ වෙයි? අප්‍රමාණ සංසාරයේ පටන්ගෙන මේ දක්වා ලැබිලා තියෙන ඔක්කොම බලුවා ලකුණු බිඳුවයි. ලකුණු නෑ. අපේ බලාපොරොත්තු වල. දැන් මේ පවත්වාගෙන යන එකටත් ලකුණු බිඳුවයි. ලකුණු දාන්න බැහැ. ලකුණු හිටින්නේ නැහැ ලැබෙන්නේ. එකක්වත් අපි බලාපොරොත්තු පරිදි නැහැ. එහෙනම් මතු අනාගතයේදී ඔහොම එකක් බලාපොරොත්තු වෙනා නම් කවදා හරි ඒකෙත් අපේ ප්‍රතිඵලෙ ලකුණු බිඳුව මිලක් කවදාත් එකක්වත් එන දවසක් නැහැ. එහෙනම් අපේ බලාපොරොත්තුට විරුද්ධ කැමැතිසේ නොපවතින පැත්තට ලකුණු 100යි. අතීතයේ තිබුණ යට 100යි දැන් තියෙන යට 100යි. මතු බලාපොරොත්තු වෙච්ච ලකුණු කැමැතිසේ පවතින්නේ නැහැ කියන ලකුණු 100යි. සැප හොය හොයා දුක කරා ගෙනියනවා මිසක් කවදාවත් සැපක් හම් වෙලා හිටන් සැපක නතර කරන්නේ නැහැ කියන එකට ලකුණු 100ට 100යි. එහෙම වෙන්න බෑ. ඒ සැප තමයි රැක ගන්න ඕනේ කියන ලකුණු බිඳුවයි. අසාර අන්දමින් ගෙවිලා වෙනසිලා යනවා මිසක් හරයක් දෙන්නේ නැහැ කියන ලකුණු 100ට 100යි. එහෙනම් එහෙම වෙන්න බෑ සාර ධර්මයක් හැටියට මම මම කියලා මගේ කියලා පවත් ගන්න ඕනේ මේක. මට ඕනේ තියාගන්න මේක හර හරවද්දයක් කියන ලකුණු බිඳුවයි. දැනුත් එච්චරයි, පෙරත් එච්චරයි, මතුත් එච්චරයි. මෙන්න මේක යලි යලි සිහි කරන්න ඕනේ. මේක ඇත්ත මිසක් මේක බොරුව නෙමෙයි. මේ ලෝකේ කිසිම උපන් කිසිම සත්වයකට මොන පඬිතියෙකුටවත් මොන જાතිය විද්‍යාඥයෙකුටවත් මොන જાතිය දාර්ශනිකයෙකුටවත් මේක මෙහෙම නෙමෙයි. ඔය කතාව වැරදි. මෙන්න ඇත්ත කියලා පෙන්වන්න එකක් එහෙම නැහැ ලෝකේ. තව එකක් ඇත්ත කරලා පෙන්වන්න නැහැ. මෙන්න බුදු පියාණන් වහන්සේගේ තීරණාදී. උන්වහන්සේ විතරයි ওই ධර්මයේ පෙන්වන්නේ. ඔය කොහොම බව නැනවතුන්ට ඔප්පු වෙනවා. ඔහොම නෙමෙයි කියලා ඔප්පු කරන්න කිසිම සාධකයක් තුන් ලෝකයේ කිසිම සත්‍යයක් නැහැ. කිසිම පඬිතියෙකුට කොහොම නෙමෙයි කියන්නේ බෑ. මෙන්න අපි දැනගත යුතු පරම පරම සත්‍යය ඔන්න උතනයි තියෙන්නේ. ලෝකේ දැනගන්නවා කියන්නේ ඔන්න ඕකයි. ඔය මූල ධර්මයේම තේරුම් ගත්තට පස්සේ මුළු ලෝකෙම තේරුම් ගත්තා. ඊළඟ මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ මොනවද? ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ අභ්‍යන්තර මම කියලා හදාගත්ත කෑල්ලයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා මගේ කියලා හදාගත්ත කොටසයි. මෙන්න මේ කියන කොටස් දෙකෙන් තමයි ලෝකෙ හැදිලා තියෙන. ওই ටික ලෝකෙ ඇත්ති එකක් නෑ. ඔයින් එහා පළවන්න ලෝකයක් නෑ. ඇසයි, කනයි, දිවයි, නාසයයි, ශරීරයයි, මනයි කියන මේ හයයි. රූපයයි, ශබ්දයයි, ගන්ධයයි, රසයයි, ස්පර්ශයයි, ධර්මයයි කියන ඔය හයයි ඇරෙන්න. තවත් ලෝකයක් පනවන්න කිසි දෙනකින් කිසි දෙයකින් බෑ. ලෝකයා යමක් යම් තැනක වී නම් ওই ටිකයි. දැන් යම් තැනක වෙයි නම් ওই ටිකයි. මතු යම් දවසක වන්නේ නම් ওই ටිකෙන් මිසක් වෙන දෙයකින් නෙමෙයි. එහෙනම් ඔය අතර ඇස කන දිවනාසය ශරීරය මන කැමතිසේ පවත්වන්න මම ඕනේ කියන බලාපොරොත්තුවක් මගේ තිබුණා නම් කොරන්න බැරි දෙයකට බලාපොරොත්තුවක් තිබ්බා මිසක් වෙන එකක් කරලා නැහැ. මගේ බලාපොරොත්තුවට ලකුණු 0යි පවත්තන්න බෑ කියන ධර්මතාවයට කැමැතිය පවත්තන්න බෑ කියන ධර්මතාවයට ලකුණු 100යි එතන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන යම්කිසි ලෝකයේ යම්කිසි ප්‍රයත්නක් විද්‍යාමාන වුණාද? ඒවා කැමැතිය පවත්තන්න මම පුළුවන් කියන එකට මට ලකුණු 0යි. කැමැතිය පවත්තන්න බැරි තත්ත්වයටපත් වීම ලකුණු 100යි. ඔන්න ධර්මතාවය. ඉතින් ඔච්චරයි ලෝකේ කියන්නේ. ඔන්න ඕක දැනගත්තා නම් ලෝකේ හැටි දැනගත්තා. ලෝකේ හැටි දැනගත්තා නම් මගේ බලාපොරොත්තු වල ලකුණු බිඳුව බව දැනගත්තා නම් මම ගන්න තීරණයම ගන්න. තවදුරටත් අර ලකුණු බිඳුවක් වෙන හරයක් නැති බලාපොරොත්තු මම හිත පිහිටවාගෙන තවත් දුරට යනවා දේ පසුපස. එහෙනම් 100ට 100ක් ලකුණු තියෙන අනිත්‍ය වූ දුක්ඛ වූ අසාරෝ ධර්මතාවයේ තේරුම අරගෙන. ඒ අනුව තීරණයක් අරගන්න අද මේ පිළිබඳව මගේ බලාපොරොත්තු අත්තරීම හැර නොයල්ම හැර මිදීම හැර තාමත් මම කරන්න තියෙන කී. අන්න බලාපොරොත්තු අත්තරියට පස්සේ තියෙන ලෝකේ තියෙයි තියෙන ලෝකේ දුක් දුන්නේ බලාපොරොත්තු වෙන. දෘෂ්ටියනේ මේ මුල පටන්ගෙන දුන්නේ. බයිනෝටි ඉවසන්න බැරි වුණේ. ගහනකොට ඉවසන්න බැරි වුණේ. මට ඕන විදිහට පවතින්නේ නැති වුණාම ඉවසන්න බැරි වුණේ මොකද? ඒ ධර්මතාවය හරියට හිතෙන්නේ නැති නිසා. මේ පුදුම වෙන්න ඕනේ ඒක නෙමෙයි. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් මොහොතක් හම්බ වුණා නම්. ඒකයි පුදුම වෙන්නේ. Tamanට ඕන විදිහට පවත්වන්න බැරි එක නෙමෙයි පුදුම වෙන්න තියෙන්නේ. ඒක හැටි. Tamanට ඕන විදිහට ලෝකේ පවත්වන්න පුළුවන් කියන තත්ත්වයක් හම්බ වුණා නම් අන්න ඒකයි පුදුම වෙන්නේ. එහෙම දෙයක් ලෝකේ නැහැ. දැකිය යුතු ඔන්න ඕකයි. ওই ධර්මයේ යටි යලි යලි සිහි කෙරුවා නම් අන්න ඒ වෙලාවේ අපිට දකින්න හම්බ වෙනවා ඇත්ත. ඔන්න ලෝකේ කියන්නේ ඕකයි. ඉතින් එහෙම ලෝකේ හටගන්නේ ඇයි? ඔය ඇත්ත දකින්න නැතුව ඔය පසුවත හඹා එනවා යලි යලි ගොඩ නගනවා. ලෝක සත්‍යය පොදුවේ එකතු වෙලා කරපු ගොඩ නැගිල්ලේ ගොඩ නැගීම නිසා. පුද්ගලික කරපු ගොඩ නැගීම නිසා. පොදු සහ පුද්ගලික කියන දෙපැත්තකින් ගොඩ නැගීමක් ගොඩ නැගෙන්නේ. ඒකට අපි කිව්වා ජීවත් වෙන ලෝකේ කියලා. අන්න ලෝකේ හටගන්න හේතුව. යථාර්ථය දැකලා හිටන් ওই ලෝකේ වැඩක් නැහැ හරියක් නැහැ කියන වචනේ ගත්තට පස්සේ ආයි ලෝකෙත් එක පැවැත්මත් එක්කලා මොහොතක්වත් තියන්නේ නැත්නම් පත්වෙච්ච දාට දැකීම සම්පූර්ණයි. අත්දැකීම සම්පූර්ණයි. එදාට අරිහත් වේ. එදාට තව වාරයක් මේ ලෝකයේත් එක්කලා සම්බන්ධ වෙන කිසි සියලු බලාපොරොත්තු ඉවරයි. සැක ගන්න බලාපොරොත්තු ඉවරයි. මොනවා රකින්නද? මොනවා මට ඕන විදිහට පවත්වන්නද? පවතින එක මරණ කාලම තියෙන විදිහට තියෙයි. කොහොම පැවතුණා මට ඒක ප්‍රශ්නයක් නෑ. මට මේක විඳින බලාපොරොත්තුවක සම්බන්ධයක් මේක නෑ. ඉතින් හෙන ගැහුවා ඉතින් හෙන ගහලා මැරි. වහ කන්නු මේ වහ කාලා මැරෙන්නේ නැත. වැඩක් නැති හරවත් නැති පැවැත්ම ඉක්මනට ඉවරයි. ඉදාට ගමන ඉවරයි. අන්න දකින්නේ කාන්තිම. එතන එතන ලැබෙන හැනසුමක් තියෙනවා. ඔකර කියන නිවන් සරතු. නිවුනේ එතනයි. නමුත් පැවැත්ම තුළ නිවෙන තැනක් හොයන්න යන තාක්කල් අපි නිවන පිළිබඳ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. ඔන්නෝක දකින්න ඕනේ. සාන්තව ඉන්න, ප්‍රණීතව ඉන්න, කෙනෙක්ගෙන් කරදරයක් නැතුව සැනසille ජීවත් වෙන්න මට වාග්යය කියන්නෝ කියනකොට අවිද්‍යාවම ප්‍රශ්නයක් ඒක. ඒක අවිද්‍යාව සහගත ප්‍රශ්නයක්. කොටින් කියක මෝඩ ප්‍රශ්නයක්. මට සැනසille ඉන්න ක්‍රමයක් බුදුදහමින් නැද්ද ඇහුවොත් ඒක. බුදුදහමේ මෝඩ ප්‍රශ්නයකට පිළිතුරු ඉල්ලනවා. සැනසille ඉන්න දෙනා අහවල් දෙනයි කියලා අහවල් ආකාරය කියලා කියන්නේ එහෙම අද යථාර්ථයේ දැක්ක කෙනාට කියන්න දෙයක් නැහැ. එයා එහෙම බලාපොරොත්තුවක් තියන්නෙත් නෑ. මොකද සැනසille ඉන්න බලාපොරොත්තු වෙන ලෝකයක් ලෝකයා කියන තුල නැති බව දැනගන්න නිසා. ඒ ප්‍රශ්නේ නගන්නේ නෑ. සැනසille කොහේ ඉන්නේ? සැනසුම් තැනක් හොයන්නේ කොහේ යන්නද? අනේ යථාර්ථය දැකර පස්සේ සැනසුම හොයාගෙන යන්න දෙනක් නෑ. සැනසුම හොයාගෙන සැනසුමක කියලා ඉන්න දෙනකුත් නෑ. එහෙනම් ඒක දැක්කර පස්සේ යන්න දෙයක් නැති නිසා අතීතයේ ඉන්න. සැනසුම හොයාගෙන ඉන්න දෙයක් නැති නිසා වර්තමානයේ එකක්. එයා සැනසුමක් හොයාගෙන බලාපොරොත්තු වෙක ලෝකේ නැති නිසා අනාගතෙත්. අතීතයේ තත්ත්වයක් නම් වර්තමානියත් අත්හැරලා අනාගතයත් අත්හැරලා අල්ලමු කිසි දෙයක් නෑ. අල්ලමු නැති දෙයක් දෙයක් නැති කෙනාට උප්පත්ති වශයෙන් අල්ලන්න දෙයක් නෑ. උපත ඉවරයි. පැවැත්ම කෙලවරයි. එවෙලෙම ලත් එකයි, පහු වෙලාම ලත් එකයි, කොයි වෙලෙම ලත් එකයි. ඒ ආභෝධය තිබුණ කෙනාට පැවැත්ම ඉවරයි. ඌ අතීතෙත් නෑ, වර්තමානෙත් නෑ, අනාගතෙත් නෑ. ලෝකයක පනවන දෙයක් නෑ උන්වහන්සේට. ඒ තමයි අරිහත් උන්වහන්සේගේ ස්වභාවය. එදිනදා කටයුතු කරගෙන ඉන්නවා කිසිම ඇලීමකට සම්බන්ධයක් නැහැ. චන්දරාගේ සාමරයෙන් කෙලවර නම් එදාට නිවුණා සැනසුණා. බඩ කින්නර කනකොට දෙයක් කනවා. පිපාසයට බොන දෙයක් බොනවා. ශරීරයට අවශ්‍යතාවයක් තියෙනවා නම් ජීවිතේ පැවැත්මේදී ඇතින අපහසුතාව නැදුරු කරගන්න ඒ ගතයුත්ත ගන්නවා. ඒකකවත් බැඳිලා නැහැ. ඉතින් ඔන්න ඔය ටික තේරුම් ගත්තා නම් කැමැතිසේ පවතින්නේ නැහැ කියන දැකට පස්සේ ලෝකේ අනිත්‍යයි කියලා දැක්කා. කැමැති කැමැතිසේ පවතින්නේ නැති ලෝකේ අල්ලා ගන්න යන එකේනට දුකට භාජනය වෙනවා මිසක් එකකින් වෙලකින්න බෑ කියලා දැක්කා. ඒ බඳු වන්නා ලෝකේ කිසිම හරයක් නැහැ කියලා දැක්කා. හරයක් නැති ලෝකේ මොනවා පතන්නද? මොන සම්පත්තියක් හොයන්නද? අන්න අන්තිම කෙලවර ඔතනයි. ඒක තමයි සත්‍යයේ තීරණය. මේ කැටි කර කැටි කරලා ගත්තේ ওই ටික ඉතින් ඕක විග්‍රහ කරන එක තමයි දවස ගන්න තියෙන්නේ. අපි ඉන්නේ ඕකෙන් අනිත් පැත්තේ ඉන්නේ. මම කැමතිසේ පවත්තන්න මට හොඳ ප්‍රියමනාප දෙයක් ලෝකේ තියෙනවා කියලා හරයක් ඇති දෙයක් තියෙනවා කියන දෘෂ්ටිය ඉඳගෙන. සැප දෙයක්, සුව දෙයක්, සුඛාස්වාද වශයෙන් විඳින්න පවතින සුසු දෙයක් තියෙනවා කියන නිගමනයේ ඉඳගෙන. යම් තාකල්ව මාත්‍රයක හරි ඉන්න තාකල්ව ලෝක පැවැත්මේ මාත්‍රයක ඉන්නවා. ඒ ඒ මාත්‍රයක් නැතුව ගිහිලා අත්හැරලා ගියාම තමයි අරිහත්ත්වය කියන්නේ. සම්පත් ආස්වාද හරි වටිනවා කියන දෘෂ්ටිය බලවත් නම් ඕන අසාධාරණයක් ඕන නරක වැඩක් කරලා ඕන අවැඩක් කරලා මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕනේ කියන දෘෂ්ටියේ ඉන්න තාක්කල්. ඔව් සතර පායෙන් නිදහස් වෙන්නේ නැහැ. සාධාරණයෙන් දැහැමි මම කාම සම්භෝගයෙන් කාම සම්පත්තියෙන් යුතුව ජීවත් වෙලා අපේ විදිහත් එක්කලා සැනසille ඉන්නවා කියලා අදහස තියෙන තාක්කල්. ඔකට මනුස්ස අත්දැව ලැබීමෙන් නිදහස් වෙලා නැහැ. මම බොහොම නිදහස් පුද්ගලයෙක් හැටියට සන්තෝෂයෙන් ලෝකේ අල්ලාගන්නේ බදාගන්නේ නැතුව අනුන්ටත් යහපත කරලා මං හරි හම්බ කරපු දේ අතින් අන්ට උදව් උපකාර කරලා ජීවත් වෙලා හැනසිල්ලේ ඉන්නවා කියලා හිතා ඉන්න තාක්කල් දිව්‍ය අධ්‍යයනයේ ඉඳි දහසක් ලැබලා නැහැ. මම හරි නිදහස් බොහෝ විවේකී පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න කියලා ඉන්න තාක්කල් බ්‍රහ්ම අධ්‍යයනයේ ඕක නිදහසක් ලැබලා නැහැ. පැවැත්ම තුළ ඉන්න දෙයක් කියලා අල්ලන්න කිසිම දෙයක් නැහැ කියලා නිදහස් වෙන තාක්කල් ලෝකේ ඕක පතන හරි අල්ලගත්තනක ඉන්නේ. යම් දවසක පැවැත්ම තුල අල්ලන්න හරයක් හොඳයි කියලා ගන්න අංශු මාත්‍රයක්වත් නැහැ කියලා දැක්කට පස්සේ ඔව් අතීතය අල්ලලත් නැහැ වර්තමානයේත් නැහැ අනාගතයේත් නැහැ ඔහුට පැවැත්මක් නැහැ පැවැත්ම කෙලවරයි අන්තිම දේහයේ ඒකයි අන්තිම දේහදායි කියන අරිහතුන් වහන්සේට ඊතුරු මෙන්න නිවන් මාර්ගය ඉතින් ඔය ටික තෝරාගෙන යන්න ඕන ඒකයි කාරණා අපි අද උදේ කර්මස්ථානයක් වශයෙන් ගත්තා. සම්මා තිසරණ සරණයි. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා මේ කර්මස්ථාන. දැන් මේ ටික අපිට හුඟක් වැදගත් දෙයක් තියෙනවා අපිට මොකද නිවන් දකින්න අවශ්‍ය කරන අපිට තේරුම් ගන්න පුළුවන් කොටසක් ඕකේදී. සම්මා තිසරණ සරණයි කියලා වචනය. තිසරණ සරණයි කියන්නේ නැතුව සම්මා කියලා කැලලක් මුලට දාන්න. දැන් තිසරණේ කියන වචනය සම්මා කියන වචනේ ගමන් ගහන විශේෂණයක්. අපි තෝරා ගන්න ඕනේ. තිසරණ කියන වචනේදී බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ කියන ක්‍රම තුනක් තියෙනවා. මේක තමයි ලෝකයේ ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් පූර්ණ සැලසුමට හෝ යම්කිසි සාර්ථක ක්‍රියාපටිපාටියක් මාර්ගයක් තියෙනවා නම් ඒ නැනවතුන් විසින් අනුගමනය කළ යුතු මාර්ගයේ තිසරණී බුදු සරණේ ධම් සරණේ සංඝ සරණේ කියන මේ තුන මේකෙදි බුදු සරණේ තෝරා ගන්න ඕනේ බුදු සරණ කියන්නේ මොකක්ද හොඳ හෝ නරක යමක් වේ නම් ඒ කුමක්ද? ඒක හටගන්න හේතුව කුමක්ද? ඒක නැති කරගන්න ඕන නම් නැති කරගන්නේ කොහොමද? හොඳ එක නෙමෙයි නරක එක. යම් නරක යමක් ඇත්නම් ඒ කුමක්ද? ඒ නරක යමක් හටගත්තේ කොහොමද? ඒ නරක යමක් හටගත්ත හේතුව නැතිකොලොත් ඒ නරකයි කිව්ව යමක් නැති කරගත්තේ. ඒ නරකයි කියන යමක් නැති කරගන්න තියෙන මාර්ගය මොකද්ද? හටගත්ත හේතුව නැති කරපුවාම හේතුවේ ඵලය නැති වෙලා යනවා. නරක ඵලය නැති වෙලා යනවා. මෙන්න මේක තෝරා ගැනීමට කියනවා බුදු සරණ. දැන් බුදු සරණ තෝරාගත්තාම බෞද්ධයෙක් හැටියට යා යුත්තේ ඔන්නේ මාර්ගය. දැන් අපිට අසනීපයක් හැදෙනවා. දැන් මේ අසනීපයේ මෙබඳු හතරතරකාරී මෙබඳු දුක්ඛදායක දෙයක්. මෙබඳු අසහනකාරී මෙබඳු පාඩු සහගත දෙයක් කියලා අපි දකිනවා. අසනීපේ හැටි. එහෙම අසනීපයක් හටගත්තේ මොන හේතුවකින්ද? හේතුව හොයාගන්න. ඒ හේතුව තියෙන තාක්කල් අසනීපේ නැති කරන්න බෑ. හොඳ නැහැ මනා නුවණින් ඒ හේතුව හොයාගන්න. ඒ හේතුව දුරු කරගත්තොත් ඒ අසනීප පවතින හේතු නැහැ. ඒ අසනීප නැති ඒ ක්‍රමී නුවණින් තේරුම් ගන්න. ඒ නැති කරන හේතුව ක්‍රියාත්මක කරපුවාම ඒ අසනීපේ දුරු වෙනවා. මෙන්න කළ යුතුයි. අපිට යම් කරදරයක් එනවා. ඒ කරදරේ අපිට අසහනයක් නා. ඒ කරදරේ මොකද්ද කියලා බලලා මෙන්න මෙහෙම කරදරයක්. අන්න තෝරාගත්තා. මෙබඳු කරදරයක් ඇති වෙන්නේ මොන හේතුවකින්ද? ඒ කරදරයට හේතුව තෝරගන්න. ඒ හේතුව දුරුකොලොත් ඇරෙන්න. ඒ කරදරයෙන් මිදෙන්න බෑ කියන මේ න්‍යාය ධර්මයේ තෝරගන්න. ඒ හේතුව දුරුකොලොත් තමයි මේකේ නිදෙන එක නිගමනය කරගන්නේ. ඊට පස්සේ ඒ කරදරේ දුරු කරන්නා හේතුව ක්‍රියාත්මක කරනකොට ඒ කරදරේ දුරු වෙනවා. මෙන්න මේ ක්‍රමයට කියනවා බුදු සරණ. ඒ විදිහට ක්‍රමයේ දරාගෙන ඒ ක්‍රමයේ පිළිසරණ කර ගැනීමට කියනවා ධම්සරණ. වෙන පිළිවෙත් වලට යන්නේ නැතුව ඒ ක්‍රම පිළිවෙත අනුගමනය කිරීමෙන් ඒ අපිට අවශ්‍ය දෙන පත්වීමට කියන සංඝසරණ. මෙන්න බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ කියන තුන. දැන් මේකෙන් අපි ඊට වඩා ගැඹුරු පැත්තක් බුදුදහම තුලින් බැහැලා දැනගන්න. මොකද්ද? මේ ලෝකේ හටගත යමක් හටගෙන තියෙනවා නම් පැවැත්මක් විද්‍යාමාන වුණා නම් මෙන්න මේවට කියනවා සං කියලා. මේ සං නැමැති පැවැත්ම යම්තාක් පවතිනවද? පැවැත්මට උරුමවන සියලුම කරදර එනවා. එන මේ පැවැත්ම යම් දාසක මේ පැවැත්මෙන් මිදුණා. ඒ සියලු කරදර වලින් මිදුණා. පැවැත්ම සතු සියලු කරදර වලින් මිදෙන්න ඕන. ඒ සං කියන පැවැත්මෙන් මා කියන මිදීමටපත් වෙන්න ඕන. පැවැත්මේ මිදීමට කියනවා සංමා. මෙන්න මේ සඳහා මේ පැවැත්ම මොකද්ද? පැවැත්මේ හැටි කොහොමද? මේ පැවැත්මට හේතුව මොකද්ද? ඒ ඒ තැන බැඳුණු තෘෂ්ණාව. මේ පැවැත්මේ හේතු නිරෝධ කරන්නේ කොහොමද? පැවැත්ම නැති කරන්නේ ඒ තැන බැඳෙන තෘෂ්ණාවෙන් මිදෙන්න ඕන. ඒ තෘෂ්ණාවෙන් මිදුනොත් ඒ පැවැත්ම නැමැති ඵලය ඉවරයි. එදාට දුකේ නිදහස. මෙන්න මේ හතර ආකාරයේ තේරුම් අර ගැනීමට කියනවා සංමා බුදු සරණ. ඒ පැවැත්මට හේතු වෙන තෘෂ්ණාව බව දැනගෙන ඒ සියලු තෘෂ්ණාවෙන් මිදියා යුතුයි කියලා දැනගත්තා නම් අන්න මිදී යන ක්‍රමයේ තෘෂ්ණාවේ මිදෙන ක්‍රමයේ සං කියන එකතුවේ මිදීමේ ධම්සරණ සම්මා ධම්සරණ. ඒ අනුගමනය කිරීම නිසා යම් තෘෂ්ණාවක් සේ කර දැම්මන. කෙලවර කරලා දුකෙන් නිදහස් වුණා. සං කියන එකතුවේ මිදීමේ සගසරණ හම්බ වුණා. අන්න ත්‍රිවිධ රත්නය හම්බ වුණා. ඕකට කියන සංමා තිසරණ සරණයි. අපේ බලාපොරොත්තු උතනයි කියන්නේ. ඒක තමයි මුලදී සිහි කළේ. දැන් ඕක පැත්තකින් තියලා. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 90 වෙනි සහිත වන්නා වූ කයත් විජලා කියන දෙයෙන් 2500 ඉතලා හිටියා කියන බුදුහාඳුරේ මම මේ සරණ යන්නේ කියලා ගත්තොත් එහෙම එයා සම්මා බුදු සරණේ නෙමෙයි ගිහින් තියෙන වෙන හේතු. උන්වහන්සේ දේශනා කරන මම පස්සේ ඇදිලා වැඩක් නෑ. උඹලා වැඩි උඹලා කරගන්න. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතාරා තථාගතා. අත්තාහි අත්තනෝනාතෝ කෝහි නාතෝ පරෝසියා. ඔය තැන් වලින් බුදුරණන් වහන්සේම දේශනා කරනවා. උඹලා උඹලාගේ තර්පණය කරගන්නවා මිසක් අනිකේ කොහොමද වේරන්නේ? මං කොහොමද උඹලා ඒගොඩ කරන්නේ? ඔන්න මාර්ගය. ඔන්න ක්‍රමය. උඹලා අනුගමනය කළා මිදියල්. ඒ ක්‍රමයේ කියද්දි තව තවත් දුරට නෑ නෑ එහෙම නෙමෙයි ඔබ වහන්සේම අපිට සරණයි. කීකේ ඉතින් මොකක් වෙයි? මේ මෝඩයින්ට නිදහස් වෙන්න ධර්මයක් කියලා දීලා තියෙනවා. උන් තව තවත් මං පස්සෙන් එනවා මගේ පිරිස. මොන මෝඩකමද කියලා අහන බුදු ගන්නවා. ඒක නෙමෙයි ඊතොර වෙන්නේ. මේ බුදු සරණ කිව්ව ගමන් අපි මේ ලෞකිකත්වයේ අදහසින් අරගන්න පටන් ගත්තා. අර බුදුහාමුදුරුවෝ ඒ බුදුහාමුදුරුවෝ තමයි ගෞතම බුදුහාමුදුරුවෝ තමයි අපිට සරණ වෙන්නේ කියලා එහෙම ගියොත් එහෙම. අපිට කිව්වම ගහක් කළා වෙන වගා පියන්න. අපි බුදු සරණේ නෑ ඒක. උඹලා බුදු කියන தත්ත්වයටපත් වෙනා උඹලා ඔය බුද්ධිය ගෝචර කරගෙන. යථාර්ථයේ තේරුම් ගන්න මෙන්න මේ හතර ආකාරය. යමක් දුක වේද? ඒ යමක් කිව්ව දුක තේරුම් ගන්නේ. කුමද්ද දුක වෙන්නේ? ඇස රූපේ චක්කු විඥානේ කන ශබ්දේ සෝත විඥානේ දිව රසේ ගාන විඥානේ දිව රසේ જીවහා විඥානේ නාසයේ ගන්ධේ ගාන විඥානේ කය පොට්ටබ්බේ කාය විඥානේ මන ධර්ම මනෝ විඥානේ කියන. ඔන්න ඔය ටික තුල තමයි ওই දුක රැඳෙන්නේ. දුක මතු වෙන්නේ උතනයි. ওই තුලින් තමයි දුක හටගන්න අවශ්‍ය කරන මූල ධර්මයේ තියෙන්නේ. ඕව ඇසුරු කරගෙන තමයි ලෝක සත්‍යය දෘෂ්ටියෙන් බැඳිලා ඉන්නේ. ඔන්න ඕවත් එකලා බැඳිලා ඉන්නවා දෘෂ්ටියකින්. හරි වටිනවා කියලා. ඔන්න ඔය ටික හරියට තේරුම් ගත්තාම කොතනින්ද දුක ගොඩ නැගෙන්නේ කියලා දැනගත්තා හැකි. කුමක් තිබුණොත්ද දුක ගොඩ නැගෙන්නේ. කුමක් ඇසුරු කරගෙනද දුක ගොඩ නැගෙන්නේ. ඔන්න ඒක තෝරගන්න. ඒතොර තෝරගන්න පුළුවන් ලෝකේ යමක් දුකයි කියවනම් මෙන්න මේ ටික කරා. ඇස කන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන. ඔන්න දුක ගොඩ නැගෙන මූල ධර්මයේ තියෙන තැන. ඔතනින් අවිද්‍යාව සහගත වෙච්ච පුද්ගලයා. ඔවා ප්‍රියයි මනාපයි යහපතයි නිත්‍යයි සපයි ආත්මයි කියන දෘෂ්ටියට බැහැලා. ඕවා අල්ලගෙන. ඕවා සමග බැඳුණු ස්පර්ශයක් ඇති කර ගන්නවා. ඒතකොට කියනවා චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා. සම්පස්ස හයක් හදා ගන්නවා අවිද්‍යාව නිසා. හරි වටිනවා කියන දෘෂ්ටිය. ඒ වින්දනය ඔහු ප්‍රිය කරලා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන ඔන්නේ වේදනා හය ආකාරයට බැහැ ගන්නවා. අවිද්‍යාව නිසා හදාගත්ත ස්පර්ශ සහ වේදනා දෙකට. ඔය අවිද්‍යාව සහගත ස්පර්ශයයි වේදනාවයි හටගන්න මුල්ලුනේ මොනවද? ඇහැ රූපේ චක්කු විඥානේ, කන ශබ්දේ සෝත විඥානේ, නාසයේ ගන්ධයේ ගාන විඥානේ, දිව රසයේ දිවහා විඥානේ, කය පොට්ටබ්බේ කාය විඥානේ, මන ධර්ම මනෝ විඥානේ. ඔන්න ඔය ටික තමයි අල්ලගෙන සංස්පර්ශ කරගත්තේ, සංස්පර්ශයෙන් වේදනාවට බැහැගත්තේ. ඒ තාකල් දුකෙන් නිදහස් වීමක් නැහැ. මෙන්න මේ ටික තෝරගත්තාම ඉස්සෙල්ලා අන්න දැනකට කොහෙද දුක හටගන්නේ අන්න බුදු පිළිසරණේ තෝරාගත් එකක් තමයි දුක හටගන්න තැන. බුද්ධි ගෝචරව හරියට තේරුම් ගන්න කල්පනා කරලා තෝරාගත්තේ උතන. දැන් ඕක හටගන්නේ කොහොමද? මුල හටගත්තොත් තමයි අග හටගන්නේ. එන ඇහැ රූපේ චක්කු විඥානේ යම් තැනක හටගත්තා නම් කන ශබ්දේ සෝත විඥානේ යම් තැනක හටගත්තා නම් දිව රසේ ගාන විඥානේ යම් තැන නාසයේ ගන්ධයේ ගාන විඥානේ යම් තැනක හටගත්තා නම් දිව රසයේ જીවහා විඥානයේ යම් තැනක හටගත්තා නම් කය පොට්ටබ්බේ කාය විඥානයේ යම් තැනක හටගත්තා නම් මන ධර්ම මනෝ විඥානයේ යම් තැනක හටගත්තා නම් මෙන්න දුක හට ගන්න දැන. එහෙනම් දුක හට ගන්න තියෙන යම් තැනක ඒ හටගත හේතුව මොකද්ද කියලා බලපුවා. ඇහැ රූපේ චක්කු විඥානයේ කියන එක හට ගන්නවා. ඇහැ පිළිබඳ හට ගන්නා වූ තෘෂ්ණාව නිසා. රූපේ පිළිබඳ හටගත් තෘෂ්ණාව නිසා චක්කු විඥානි නිසා හටගත් තෘෂ්ණාව නිසා ඒ තෘෂ්ණාව අවිද්‍යාව නිසා බැඳිලා තියෙන නිසා මතු මතුත් ඇහැක් රූපය චක්කු විඥානය හට ගැනීම දෙවිච හේතුවෙන් ගැලවෙන්න බෑ ඒක තියෙන ගන්න හේතුව කනයි ශබ්දයයි සෝත විඥානයයි දුකට මුල් වුණා කනයි ශබ්දයයි සෝත විඥානයයි යම් තැනක හටගත් නිසා තමයි දුක විඳින්න හේතු වුනේ. කන පිළිබඳ යම් කිසි තෘෂ්ණාවක් ඇද්ද? ශබ්දයේ පිළිබඳ යම් තෘෂ්ණාවක් ඇද්ද? සෝත විඥානයේ පිළිබඳ යම් තෘෂ්ණාවක් ඇද්ද? ওই තෘෂ්ණාව අවිද්‍යාව සමගයි වෙඳින්නේ. ওই පිළිබඳ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්තතා කල් ඔහුට මේ කන මැරලා යනකොට තව කනක් හැදෙන්න තිබිච්ච හේතු නැති වෙලා නැහැ. මේ සවට කන නැමැති දුක්ඛයෙන් බේරෙන්න බෑ. සද්දේ නිසා වන දුක්ඛයෙන් බේරෙන්න බෑ. සෝත විඥානය නිසා හටගන්න දුකෙන් බේරෙන්න බෑ. ඔය පිළිබඳ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්නවා. ඒකයි හේතුව. කන පිළිබඳව යම් අවිද්‍යාවක් තෘෂ්ණාවක් තිබිලා ඉවත් කළා නම් කන පිළිබඳ බලාපොරොත්තු ඉවර නම් ශබ්දයේ පිළිබඳ තිබිච්ච ආසාව බලාපොරොත්තු ඉවර නම් සෝත විඥානයන් පැවැත්ම පිළිබඳ ආසාව බලාපොරොත්තු ඉවර නම් කනයි ශබ්දයයි සෝත විඥානය හටගන්න තිබිච්ච හේතුව ඉවරයි මෙන්න හේතුව නාසයේ තියෙන තාක්කල්, ගන්ධයේ තියෙන තාක්කල්, ගාහන විඥානයේ තියෙන තාක්කල් දුක සමගයේ බැඳිලා තියෙනවා එකකින් ඉවත් වෙන්න බෑ. යම් තැනක නාසයේ නැද්ද, ගන්ධයේ නැද්ද, ගාහන විඥානයේ නැද්ද දුක හටගන්න තිබිච්ච මුල එතනින් ඉවරයි. එහෙනම් ඒක ඉවර කරගන්න ඒක හටගත හේතුව බලන්න ඕනේ. නාසයේ පිළිබඳ තිබෙන ආසාව බලාපොරොත්තුව තියෙන තාක්කල්, ගන්ධය ඇසුරු කිරීමේ ආසාව බලාපොරොත්තුව තියෙන තාක්කල් ගාහන විඥානය පැවැත්වීමේ ආසාව බලාපොරොත්තුව තියෙන තාක්කල් මේ නාහය මෙතන මැරලා කුරු වුණත් ඉවරයක් වෙන්නේ තවත් යම් තැනක ඊට ගැලපෙන නාහයක් හටගන්න හේතු තියෙනවා. නාසය නැමැති දුක පැවැත්වීමට ගන්ධය නැමැති දුක පැවැත්වීමට ගාහන විඥානය නැමැති දුක පැවැත්වීමට හේතු වෙන මූල ධර්මයන් අහක් කරන්න පුළුවන් කමක් නැහැ ඔය ආසාව බලාපොරොත්තුව තියෙන තාක්කල්. ඔය ආසාව බලාපොරොත්තුව යම් තැනක හිඳී ගියාද හේතුව කෙලවරයි. හේතුව නැතින ඵලයක් නැති නිසා මේ අන්තිම නාහය වෙනවා මේක දැන ගන්ධයන් අන්තිම ගන්ධය වෙනවා. මේ නාසයයි ගන්ධය නිසා හට ගන්න ගාන විඥානයක් ඇද අන්තිම ගාන විඥානය වෙනවා. මේක මැරිච්ච දාට නැවත එකක් ගොඩනගන්න එන්නම්. නාසයේ නිදහස්, ගන්ධයේ නිදහස්, ගාන විඥානයේ නිදහස්, දුකේ නිදහස්. නාසයේ පිළිමත් දුකෙන් නිදහස්. අන්න දිව යන්තනක පවත්තන බලාපොරොත්තු තියෙන තාක්කල් රසේ පවත්තන බලාපොරොත්තු තියෙන තාක්කල් ජීවහා විඥානයේ පවත්තන බලාපොරොත්තු තියෙන තාක්කල් ඔහුට දිවෙන් බේරෙන්න බෑ, රසයෙන් බේරෙන්න බෑ, දිවහා විඥාණයෙන් බේරෙන්න බෑ. ඒ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මේ බලාපොරොත්තු පසුපස හඹා යන තාක්කල්. මේ දිව මෙතන කුණු වෙලා මැරලා මේ කුණු වෙලා ගියා. කොහේ හෝ ගැලපෙන දිවක් ආයි මතුවෙනවා. හට ගන්නවා. ඒක රසය ආයිතර ගෝචර වෙනවා. දිවහා විඥානයක් ආයි පහළ වෙනවා. ඒකෙන් මිදිලා නැහැ. දැන් දිව නිසා හටගන්න දුකෙන් මිදුන්නේ නැහැ. දැන් දිව හටගන්න හේතුව හොයලා ඒ වගේම රසය හටගන්න හේතුව වෙලා, ජීවහා විඥානය හටගන්න හේතුව වෙලා, ඒකෙන් මිදුණොත් හේතුව නැති වෙලා යනවා. දැන් දිව පිළිබඳ ආශාව බලාපොරොත්තු අත්හැරනා නම් රසය පිළිබඳ විච ආශාව බලාපොරොත්තු අත්හැරී ගියා නම් ජීවහා විඥානය පිළිබඳ ආශාව බලාපොරොත්තු අත්හැරී ගියා නම් මේ අන්තිම දිව මේ දැයින අන්තිම රස පෙළ මේ යන්නේ අන්තිම ජීවහා විඥාන පරම්පරාව මේ යන්නේ වර්ණේ දක්වා ඊළඟට අධ්‍යයවකට තවත් දිවක් හදන්න රසයක් එකතු කරවන්න ජීවහා විඥානයක් හටගන්න මූල ධර්මය ඉවරයි. හේතුව ඉවරයි. එහෙනම් දැනගත්තා දිව හටගන්න හේතුව දුක හටගන්න දිව නිසා දුක හටගත්තේ මේකෙන්. දුක හටගත්තා දිව නිසා. දිව හටගත්තේ මෙන්න මේ හේතුවෙන්. හේතුව නැති කරොත් ඵලේ නැහැ. එහෙනම් දිව නැති ඵලේ මතු වෙරන. එහෙනම් මතු දුකෙන් නිදහස්. කය පිළිබඳ ආසාව තියෙන තාක්කල් පොට්ටබ්බේ පිළිබඳ ආසාව තියෙන තාක්කල් කාය විඥානයේ පිළිබඳ ආශාව බලාපොරොත්තුව තියෙන තාක්කල් ඔහු අවිද්‍යාවෙන් යුක්තයි. මේකයි මෙතන ගුණ වෙලා මැරලා ගියත් කෙලවර වෙන්නේ නැහැ. ඒ ආශාව බලාපොරොත්තුව නිසා මතු විිට ගැලපෙන්නා වූ කයක්, ඒකට ගැලපෙන ස්පර්ශයක්, ඒකට ගැලපෙන කාය විඥානයක් යලි පහල කරනවා හේතු තියෙන එක. කය පිළිබඳව ආශා බලාපොරොත්තු කෙලවරද? ස්පර්ශ පිළිබඳ ආශා බලාපොරොත්තු කෙලවරද? ඒ කාය විඥාන පිළිබඳ ආසාව බලාපොරොත්තු කෙලවරද? මතුවට කයක් හට ගන්නට තිබිච්ච හේතුව ඉවරයි. එහෙනම් මේ අන්තිම කයයි මේ ලබන අන්තිම ස්පර්ශයයි මේ අන්තිම ලබන කාය විඥාන පරම්පරාවයි මේ යන්නේ මරණය දක්වා. ඔයින් එහාට ආයතරයක් ওই ටික හට ගන්න හේතුවක් නැත්නම් දුකට මුල් වෙච්ච කයෙන් නිදහස. ඉදාර කයත් ඉවරයි. මන පිළිබඳ බලාපොරොත්තු ආසා තියෙන තාක්කල් ධර්මයේ පිළිබඳ ආසාව බලාපොරොත්තු තියෙන තාක්කල් ඒ වායේ එකතුවේ මනෝවිඤ්ඤාණය පිළිබඳ ආසාව බලාපොරොත්තු තියෙන තාක්කල් මේ මනි මිනිස් කය සමග තියෙන මිනිස් මන වෙතනින් මැරලා කෙලවර වුණත් ඒ ආසාවෙන් බලාපොරොත්තුෙන් අනුකූල මලක් ඉපදවන යම් තැන. ඒ නිසා උට මනෙන් නිදහස් වෙන්න බෑ. ධර්මයන්ගෙන් නිදහස් වෙන්න බෑ. මනෝවිඤ්ඤාණයන්ගෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් මන හටගන්නේ කොහොමද? ධර්මය හටගන්නේ කොහොමද? මනෝවිඤ්ඤාණ හටගන්නේ කොහොමද කියලා බලනකොට මන පිළිබඳ ආසාව බලාපොරොත්තු යම් තාක් තියෙනවද ඒ තාක්කල් මනහට ගැනීම නවත්තන්න බෑ. ඒ ආසාව බලාපොරොත්තු යම් තැනක නැද්ද? මනහට ගන්න තිබිච්ච හේතුව ඉවරයි. ධර්මය පිළිබඳ ආසාව බලාපොරොත්තු යම් තැනක තියෙනවද? ඒ තාක්කල් ධර්මයෙන් නිදහස් වෙන්න බෑ. ධර්මය පිළිබඳ ආසාව බලාපොරොත්තු යම් තැනක කෙලවරද? මතු ධර්මය හට ගන්න තිබිච්ච සම්බන්ධයේ හේතුව ඉවරයි. මනෝ විඥාන පිළිබඳ ආසාව බලාපොරොත්තු කෙලවර තියෙන තාක්කල් මේකෙ මිදෙන්න බෑ. ඒ ආසාව බලාපොරොත්තු කෙලවරද? මනෝ විඥානයේ මට මතු හට ගැනීමට තියෙන ආසාව බලාපොරොත්තු වෙන හේතුව ඉවරයි. එහෙනම් හේතුව දැනගත්තා. මනස හා ධර්ම සහ මනෝ විඥාන හටගන්න හේතුව. ඒ හටගන්න තාකල් දුකෙන් නිදහස් වීමක් නැහැ කියලා දැනගත්තා. එහෙනම් මනයි ධර්මයේ මනෝ විඥානයේ පිරන් තිබිච්ච ආසාව බලාපොරොත්තු යම් දවසක කෙලවරද මේ අන්තිම මනයි මේ අන්තිමට ගැටෙන ධර්ම පරම්පරාවයි මේ අන්තිමට යන මනෝ විඥාන පරම්පරාවයි මරණයෙන් එහාට ඊළඟ අත්බවක් හදන්න හේතු නැති නිසා ඒ අවසානය. එහෙනම් දුකේ අවසානය. මෙන්න මේ ටික දැනගත්තාට පස්සේ මොකද කරන්නේ? දුක දැනගත්තා දුකට හේතුව දැනගත්තා. දුක නිරෝධය දැනගත්තා. අසකන දිවනාසය ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන යම් තැනක නැද්ද දුක නිරෝධයයි එහෙනම් ඒකට තියෙන මාර්ගය මොකද්ද ඒවට ඇලීමක් බැඳීමක් තිබුණ අවිද්‍යාව සහගත තෘෂ්ණාවක් තිබුණා නම් මෙන්න මේක විදහැර දාපු දවසට මූල ධර්මයේ හේතු විවරයි. හේතුව නැති කරා නම් අන්තිම දේහදායී කියන අන්තිම ඵලය මේකයි. පෙරභවී තිබිච්ච අවිද්‍යාව තෘෂ්ණා හේතුවේ මේක හටගත්තේ මේක කරන්න දෙයක් නැහැ මේක විපාකේ. මේක කිලවර මරණී මරණයෙන් පසුව ඊළඟ උපතක් හටගන්න තිබිච්ච විපාක හේතුෙන් හේතුව ඉවරයි. එහෙනම් අවසාන කාලේ මේක වුණා මින්මතුවට ගතක් හිතා ලෝකයක් එක සම්බන්ධ ඉවරයි. එහෙනම් දුකෙන් නිදහස් ඉවරයි. ඔක නිරෝධය. ඔක නිරෝධය. රෝගත් ඉවරයි, පැවැත්මත් ඉවරයි, බයත් ඉවරයි, කම්පා ඉවරයි, ඔක්කොම ඉවරයි. මෙන්න අවසානය. ඉතින් මේකට මොනවා තර්ක කරන්න තියෙන්නේ? දැන් මේකට මොනවා සාකච්ඡා කරන්න තියෙන්නේ? දැනගත කෙනාකින් අහගෙන පිළිපැදලා ඉතින් තමන් වැඩේ කරගන්නවා මිස. මේකට මොකද එකතු වෙලා සාකච්ඡා කර තර්කවාද කරන්න තියෙන්නේ? මොකද අහන්න තියෙන්නේ? ඔය ටික තේරුම් ගන්න ප්‍රශ්නේ කරලා. මේ බුදුරජාණන් වහන්සේ ওই ටික තමයි දේශනා කළේ නිවන අවබෝධ කරගන්න. කොතනින් කරකලා ගෙනාවත් අන්තිමට ඔතෙන් තමයි ගෙනාවේ. රාහුල හාමුදුරුවෝ අන්තිමට ගිහිලා පෙන්වෙත් ওই ටික. ඔන්න ඔය ටික තෝරගන්න. ඔබ තෝරගත්තාම දුකෙන් නිදහස්. ඉතින් කෙලවරක් නැති සුවාසු දහසක් ධර්මස්කන්ධය කියලා කෙලවරක් නැති දේශනා කරලා දහම හොයවේ ඔය කටපාඩම් කරලා පුළුවන් මිදේ. ඒ එක එක නට මිදෙන්න බෙන්නම ක්‍රම. එක එක අදහස් ගන්න. ඒ ඒ අය ඒ අදහස් ඇති ඇති ඒ දහම අහලා ওই ටික තෝරාගත්තා. තෝරාගෙන අතරින් වෙලි මිදී කෙලවර කරගත්තා. දුකෙන් නිදහස් වෙනවා. පැවැත්මෙන් ඉවරයි. ඉතින් අපිට ওই ටික තේරෙනවා ওই ටික ඇතිනේ. ওই ටික තෝරාගන්න ධර්ම කෙලවරකට දේශනා කළේ. ඉතින් ওই ටික අපිට තේරෙනවා නම් අපි වැඩේ කරගන්න දැන් බැයිද? දැන් දුක දැක දුකට හේතුව දැක දුක නිරෝධය දැක දැන් ඉතින් අනුගමනය කරන එකයි තියෙන්නේ. මොනවද අනුගමනය? ඇහැ තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඥානය පහළ වෙනවා. දැන් අපි දැක ගන්නවා. අල්ලගන්න එක කොටන එකක් ඕකේ නෑ. ඔය එකක්වත් කැමතිසියේ නෑ. කැමතිසිය නැතිව පවත්තන්න ගියහම බොරු මුලාවෙන් දුක විඳිනවා. හරයක් නැතිව හරයක් තියෙනවා කියලා හිතාගෙන මා මුලාටපත් වෙලා ගොදුරු වෙලා ඒව හරේ හොය යනවා මොන මොලකම. මට නම් වෙලක් නෑ. අත්හැර දැමන හිතන මත කියන්නේ. ඉතින් 30 පොලක හට ගන්න තෘෂ්ණාව ඔය විදිහට දැකලා අත්හැරියට පස්සේ තෘෂ්ණාක්ෂය වුණා. තණ්හාක්කය සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාක්කය වෙනවා සියලු දුක් දිනනවා. සියලු දුකෙන් නිදහස්. ඇහැ පිළිබඳ තෘෂ්ණාව, රූපය පිළිබඳ තෘෂ්ණාව, චක්කු විඥානය පිළිබඳ තෘෂ්ණාව, චක්කු සංපස්සය පිළිබඳ තෘෂ්ණාව, චක්කු සංපස්සජා වේදනා පිළිබඳ තෘෂ්ණාව. ඇහැ මුල් කරගෙන හටගන්න පස්පලක තෘෂ්ණාව ඔය. කන පිළිබඳ තෘෂ්ණාව, ශබ්දය පිළිබඳ තෘෂ්ණාව. කනයි ශබ්දයන් නිසා හටගන්න සෝත විඥානය පිළිබඳ තෘෂ්ණාව. සෝත සංස්පර්ශය පිළිබඳ තෘෂ්ණාව. සෝත සංස්පර්ශයෙන් ජනිත වන වේදනාව පිළිබඳ තෘෂ්ණාව අත්හැරගහම කන පිළිබඳ පස්වලකින් තෘෂ්ණාව අත්හැරියහම කන හටගන්න පිට සීල හේතු ඉවරයි. නාසය පිළිබඳ තෘෂ්ණාව, ගන්ධය පිළිබඳ තෘෂ්ණාව, ගාහන විඥානය පිළිබඳ තෘෂ්ණාව, ගාන සංස්පර්ශය පිළිබඳ තෘෂ්ණාව, ගාන සංපස්සයෙන් ජනිත වන ගාන සංපස්සජා වේදනාව පිළිබඳ තෘෂ්ණාව කියන මේ පස්වලේ තෘෂ්ණාව අත්හැරගහම නාහි හටගන්න තිබිච්ච නාහි නිසා හටගන්න තිබිච්ච සියලු දුක් ඉවරයි. තෘෂ්ණාව ඉවරයි. දිව පිළිබඳ තෘෂ්ණාව, රසය පිළිබඳ තෘෂ්ණාව, ජීවහා විඥානය පිළිබඳ තෘෂ්ණාව, ජීවහා සංස්පර්ශය පිළිබඳ තෘෂ්ණාව, ජීවහා සංපස්සජා වේදනා පිළිබඳ තෘෂ්ණාව අත්හැරපුවාම දිවහට ගඳෙච්ච සීල හේතු ඉවරයි. කය පිළිබඳ තෘෂ්ණාව, පොට්ටබ්බේ පිළිබඳ තෘෂ්ණාව, කාය විඥානය පිළිබඳ තෘෂ්ණාව, කාය සංස්පර්ශය පිළිබඳ තෘෂ්ණාව, කාය සංස්පර්ශ වේදනා පිළිබඳ තෘෂ්ණාව අත්හැරපුවාම කය මුල් කරගත්ත පස්පොලේ තෘෂ්ණාව ඉවරයි. මන පිළිබඳ තෘෂ්ණාව, ධර්මය පිළිබඳ තෘෂ්ණාව මනෝ විඥාන පිළිබඳ තෘෂ්ණාව, මනෝ සංස්කාරය පිළිබඳ තෘෂ්ණාව, මනෝ සංපස්සජා වේදනා පිළිබඳ තෘෂ්ණාව කියන පහත් තරපදාම මනහට ගන්න තිබිච්ච තෘෂ්ණාව ඉවරයි. ඔන්න තණ්හාව විග්‍රහ කළා. ශිෂ්‍යාකාරයකට. හැදෙන තැන් වශයෙන්. තණ්හා කොයි කොයි තැන්වල පිහිලාද හටගන්නේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති තෙනි විසමානා නිවිසන බුදුරණන් තණ්හා පිටන තැන පෙන්නේ. ඇහැ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි මේ ඇහැ පිළිබඳ තෘෂ්ණාව ඇහි හට ගන්නවා. ඇහි පවතිනවා. මෙන්න තෘෂ්ණාව හට ගන්න තැන. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එතෙනි විසමානා නිවිස. රූපයෝ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි ඒ රූපයන් මුල් කරගෙන අතුරු කරගෙන ඒ රූප විලාස තෘෂ්ණාව එහි හට ගන්නවා එහි උපදිනවා. චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතණ්හා uppajjamana uppajjati itta nivisamana niyස චක්කු විඥානිය ලෝකේ පිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි ඒ චක්කු විඥාන පිළිබඳ තෘෂ්ණාව ඒ චක්කු විඥානිය හට ගන්නවා එහි පවතින චක්කු සම්පස්සජා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතණ්හා uppajjamana uppajjati itta nivisamana niyස චක්කු සංස්පර්ශය ලෝකේ පිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි ඒ තෘෂ්ණාව එහි හට ගන්නවා එහි පවතින චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එතන වී සමානා නිවසති. චක්කු සංස්පර්ශයෙන් ජනිතන වේදනාවක් ඇද්ද? ඒ තෘෂ්ණාව එහි හට ගන්නවා. එහි පවතින. මෙන්න තෘෂ්ණාව ඇහැ පිළිබඳ හට ගන්න පස්කොළ. තව තියා ඇහැ පිළිබඳ තෘෂ්ණාව හට ගන්නෑ. කන පිළිබඳ ওই විදිහට පහයි, නාසය පිළිබඳ පහයි, දිව පිළිබඳ පහයි, කය පිළිබඳ පහයි, මන පිළිබඳ පහයි. තිස් පොලක තෘෂ්ණාව හට ගන්න තැනයි පවතින තැනයි දැක්කට පස්සේ අයින් කරන්න තියෙන වෙතවලින් මිසක් වෙන කොහෙවත් බෑ. එහෙනම් කොහොම කියලා අයින් කරන්නේ? ඒ ඒ මොහොතේ ඇහැට එන රූපේ දැකලා. ඒකට ප්‍රයෝජන දෙකත් ඇහැයි රූපයයි දැකලා. ඇහැ රූපය නිසා චක්කු විඥානය කාපු හැටි දැකලා. ඒකට ස්පර්ශයට ප්‍රියමනාපේ බැඳිච්ච හැටි දැකලා. ඒ විඳිනේට ආසා කරන ඊපස්සේ දුහඹා යන ගතිය දැකලා. මෙන්න මේක තමයි ඇහැක් පව ඇහැ නැමැති දුක පවතින්නේ. ඇහැක් නිසා දුක පවත්තන අනන්ත සංසාරේ මට මට හිතෙන්නේ මෙන්න මේක දැකේ නැති එක. මෙන්න මේක අත්හැරපු නැති එකයි. මෙන්න මේ හරයක් නැති එක තේරුම් ගන්න මේ තෘෂ්ණාව අත්හැරලා දැම්මට පස්සේ අනන්ත අප්‍රමාණ සංසාරයේ මේ ඇහැක් ගැලවෙනකොට ඇහැක් හදාගත්තා ආයි එක කුණු වෙනකොට තව ඇහැක් හදාගත්තා ඒක මැල්ල කුණුවෙනකොට තව එකක් හදාගත්තා <clears throat> ඔය ක්‍රමයට ආපු ගමන <clears throat> අවිද්‍යාව සහගත ගමන ඔය පස්කොලේ තෘෂ්ණාවෙන් කරපුවාම ආයි හැරයක් හදගන්නේ නැහැ කියලා දැනගත්තා නම් අන්න ධර්මයේ දැකලා ඉවරයි අන්න ඔක දැනගත්තාට පස්සේ අපිට තියෙන්නේ අපි වැඩේ කරගන්න ඕනේ ඕක අයින් කරගන්න දැන් හරයක් නැති ඇහැ පිළිබඳව තියෙන තෘෂ්ණාව හරයක් නැති එකකට මුගර පවත්වනවා හරයක් නැති රූපයන් පිළිබඳව ඇයි මේ තෘෂ්ණාවෙන් බැඳින්නේ හරයක් නැති චක්කු විඥානය පිළිබඳ මොකද බලාපොරොත්තු වෙන්නේ? හරයක් නැති චක්කු සංස්පර්ශයන් මොනවට ප්‍රියමනාපයි කියලා ගන්නද? හරයක් නැති චක්කු ස්පර්ශයෙන් ලබන වේදනාව පස්සේ මොනවට හොඳයි කියලා යනවා. මේ හරයක් නැති ඒවා. අසාරයි. අසාර ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්න මොකද වෙන්නේ? ඔය පස්වලේ තෘෂ්ණාව ගෙවිලා යනවා. අසාර වූ කන පිළිබඳ මොනවට ආසා කරන්නද? මොකද හරි වටනවා කියලා හිතන්නද? අසාර වූ සබ්දයන් පිළිබඳ මොනවට වටනවා කියලා ගන්නද? මොනවට හරයක් තියෙනවා කියලා හිතන්නේ. අසාර වූ සෝත විඥාන මොනවට හරයක් තියෙනවා කියලා හිතනද වටිනවා කියලා ගන්නද? අසාර වූ සෝත සංස්පර්ශ මොනවට හොඳයි කියලා ගන්නද? හරයක් තියෙනවා කියලා ගන්නද? අසාර වූ සංස්පර්ශයෙන් හටගන්නේ සෝත වේදනා මොනවට හොඳයි කියලා ගන්නද? මොන හරයක් තියෙනවා කියලා ගන්නද? අසාරයින් හරයක් නෑ. විතර සීකර. සීකරන මොකද වෙන්නේ? අනන්ත අප්‍රමාණ සංසාරයේ ওই ටික දැක්කේ නැති නිසා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කන පිළිබඳ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මිදලා පස්කොලක වැදගත් තෘෂ්ණාව කියලා වෙච්ච දාට මතු කණක් හදගන්න තිබිච්ච හේතුව කෙලවරක්. අසාර වූ නාසය පිළිබඳ මොනවට ප්‍රියයි මනාපයි මේක පවත්තන්න ඕනේ කියලා ගන්නද? අසාර වූ ගන්ධයන් ප්‍රියයි මනාපයි යහපතයි කියලා අසාර දේවල් පස්සේ මොකට යන්නද? මොනවට ගන්නද? අසාර වූ ගාන ගාන විඥාන මොනවට හොඳයි කියලා ප්‍රියයි මනාපයි කියලා අල්ලන්න යන්නේ මොනාරේ පස්සේ අඹා යන්නද? අසාර වූ ගාන සංස්පර්ශයන් හොඳයි කියලා මොනවට ගන්නද මොනවට පස්සේ අඹා යන්නද? ඒ අසාර වූ ගාන සම්පස්සේ වේදනාව මොනවට හොඳයි කියලා හඹා යන්න දෙයි පස්සේ යන්නද? හරයක් නැහැ කියලා. නාසය පිළිබඳ පස් පොළේ තෘෂ්ණාව අයින් කරපු දාට අප්‍රමාණ සංසාරේ පටන් ගිහින්. ඕක දන්නේ නැති නිසා ආපු නාහයක් උණු මැරිලා කුණු වෙනකොට තව එකක් හදාගෙන ඒක මැරිලා කුණු වෙන තව එකක් හදාගෙන ආපු ගමනක් තිබුණා. ඔය ගමන කෙලවරයි. එහෙනම් අතු නාහයක තිබ්ච හිමිකම් ඉවරයි. අසාර වූ දිව පිළිබඳ මොනවට හොඳයි කියලා ගන්නද? අසාර වූ රසයන් පස්සේ මොනවට හොඳයි කියලා හඹා යන්නද? අසාර වූ ජීවහා විඥාන මොනවට හොඳයි කියලා නිගමනය කරන්නද? අසාර වූ ජීවහා සම්පස්සිය මොනවට හොඳයි කියලා ඒ පස්සේ යන්නද? අසාර වූ ජීවහා සම්පස්සිය ලබන වේදනාව හොඳයි කියලා මොනවට පස්සේ යන්න වැඩක් නැහැ හරයක් නැහැ. ওই ටිකේ තේරුම් ගත්තාම දිව පිළිබඳ පස්පොලේ තෘෂ්ණාව දුරු වෙනවා. එහෙනම් අනන්ත අප්‍රමාණ සංසාරයේ බලන් ওই තෘෂ්ණාව දුරු කරගන්න බැරුව එක දිවක් මැටලා කුණු වෙනකොට තව දිවක් හදා ගන්නවා. ඒක මැටලා කුණු වෙනවා. තව දිවක් හදා ගන්නවා. ඕකම ආපු සතර ගමන ඉවරයි. මේ අන්තිම දිව මේක මැටලා කුණු වුණාට පස්සේ ඉවරයි. ආයශරයක් එකක් හදු වෙනන්න අර ගමන ඉවරයි. දිව පැවැත්ම ඉවරයි. අසාර වූ කය හොඳයි කියලා මොකද ගන්නද? අසාර වූ පොට්ටබ්බේ හොඳයි කියලා මොකද ගන්නද? අසාර වූ කාය විඥානය හොඳයි කියලා මොනවට ගන්නද? අසාය වූ කාය සංස්පර්ශ හොඳයි කියලා මොකට අල්ලන්නද? අසාරෝ කාය සංස්පර්ශ වේදනාව හොඳයි කියලා මොකට අල්ලන්නේ වැඩක් නැහැ හරියක් නැහැ. ඔය අවබෝධය ලැබුවා නම් දකින්නවා. ඔය අවබෝධය නැති වෙච්ච නිසා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කය හොඳයි කියලා බාහගත මුල් කරගෙන පස්කොලක තෘෂ්ණාවෙන් බැඳිලා මේ කයම එක කයක් හැදිලා මැරිලා හැදිලා වැඩිලා මැරිලා කුණු වුණාම තව කයක් හදා ගන්නවා. ඒකත් හැදිලා වැඩිලා මැරිලා කුණු වුණා තව කයක් හදා ගන්නවා. ඔහොම ආපු සසර ගමනක අන්තිම මැරිලා කුණු වෙන කය මේ හම්බ වුණා. ඔය පස්කොලේ තෘෂ්ණාව නැත්නම් මේක මැරිලා පුණු වෙලා යයි. මතු කයක් හදාගන්න තිබිච්ච හේතු ඉවරයි. එහෙනම් කාය නිසා තිබුණු දුකේ නිදහස. අසාර වූ මන හොඳයි කියලා මොකද නිගමනය කරන්නේ? අසාර වූ ධර්මිය හරයක් තියෙනවා කියලා මොකද නිගමනය කරන්නේ? අසාර වූ මනෝ විඥානීය හරයක් තියෙනවා හැද වැදගත් දෙයක් කියලා මොකද නිගමනය කරන්නේ? අසාර වූ මනෝ සංස්පර්ශ හරයක් තියෙනවා වැදගත් කියලා මොකද නිගමනය කරන්නේ? අසාරෝ මනෝ සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව හරයක් තියෙනවා වැදගත් කියලා මොකට නිගමනය කරන්න ඕ හරයක් නැති ඒවා කියලා දැක්කාට පස්සේ මන පිළිබඳ පස්පොලේ තෘෂ්ණාව දුරු වුණාම දැනගන්නවා අනාදී පටන් මේ තෘෂ්ණාව දුරු කරගන්න බැරුව හිටපු නිසා එක මනක් අටගෙන නැති වෙලා යනකොට තව මනක් හදා ගන්නවා ඒකත් ඒ කාලින් දහටගෙන වෙනසිලා යනකොට තව මනක් හදා ගන්නවා ඒක වෙනසිලා තව මනක් හදා ගන්නවා ඔහොම ආපු අප්‍රමාණ සසර ගමන තුල මන හටගෙන මන පවත්වාගෙන විදපු දුක ඉවරයි එහෙනම් මේ අන්තිම අධ්‍යයයේ මන. මේන් ඉහර නැවත මනක් හටගන්න තිබිච්චේ පස් පොළේ තෘෂ්ණාව නැන්නා. ආයි මන හටගන්න ඉවරයි. මේ අන්තිම මන. මේක මරණේ මිනිස් මන ඉවරයි. එහෙනම් මතු මනක් නැහැ. එහෙනම් කොහොම මොකද්ද පේන්නේ ලෝකෙ? ඇස කන දිව නාසය ශරීරය මන ඉවරන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සම්බන්ධයත් ඉවරයි. එහෙනම් චක්ක සංපස්ස සෝත සංපස්ස ගාන සංපස්ස ජීවහා සංපස්ස කාය සංපස්ස මනෝ සංපස්ස කියන ස්පර්ශයත් ඉවරයි. ඒකෙන් ලබන වේදනාවත් ඉවරයි. ඒකෙන් ලබන්නා වූ ඒ ස්පර්ශයත් ඉවරයි වේදනාවත් ඉවරයි. එහෙනම් සත්‍යය යම පැවතුනද? පැවැත්ම දුකයි. පැවැත්ම කෙරවර නම් දුකේ කෙලවරයි. ඔන්න නියම. මේ ඕකේ මොනවාද සාකච්ඡා කරන්නේ අපි? කිව්ව වනහල තේරුම් අරින් තමන් පිළිපදලා මග බලා ගන්නවා මිස. තවත් තර්කවාද මොනවද? පඬිතවාද මොනවද තියෙනවද? ඉතින් කාලිනේ දේශනා හොයන දේකුත් නෑ. කොයි කාලින සදාකාල කොයි කාලේ බැලුවත් අතීත අනාගත වර්තමාන තුන් කාලේ ওই ධර්ම වෙනස් කරන්න බෑ. ඕක තමයි සත්‍ය සුවෝති වාක්‍යික ධර්ම. දැන් ඔතන ඔය කොහොම ටික සම්බන්ධ. කය පිළිබඳ යම් දැනීමක් ලැබුවාද සතියෙන් තේරුම් ගත්තා නම් සතිය පිහිටෙවුවා මේ කය අසාරයි. මේකේ මොනව අල්ලන්නද? එහෙනම් මේ කය අල්ලගෙන මොනව කරන්නද? මොන ආස්වාදයන් පස්සේ බැඳි බැඳි යන්නද? මේ වේදනාව අල්ලගෙන මොනවාට ඔය පස්සේ දුවන්නද? මොන හරයක් ඇති වේදනාවක්. මොනවාට ඔය පස්සේ දුවන්නද? ඒ ඒ හිත පහල කර කර මොනවාට දුවන්නද? මොනව අල්ලගන්නද? ඒ ඒ ධර්මයේ හොඳයි කියලා මොනවාට අල්ලගන්නද? හරයක් නැහැ නේද දැනගත්තාම. සතර පොලේ සතිය පිහිටපුවාම සතර සතිපට්ඨාන හිතන. සතර එතකොට සතර සතිපට්ඨාන. දැන් මේ පිළිබඳ මේ යථාර්ථය දැන ගැනීම යම්කිසි උත්සාහයක් වීරියක් කරනවා. ඡන්දයක් කැමැත්තක් ඇති වෙනවා. ඇත්ත දැනගන්න. ඡන්ද ඉද්ධිපාද. ඒ වගේම මේ ඇත්ත දැනගන්න උත්සාහයක් වීරියක් කරනවා. වීරිය ඉද්ධිපාද. ඇත්ත දැනගන්න පීඩෝපු හිතක් තියාගෙන ඇත්ත දැනගැනීම සඳහා විහෙස කටයුතු කරනවා. චිත්ත ඉද්ධිපාද. ඇත්ත දැනගැනීමේ ධර්මයේ පිළිබඳ යථා ධර්ම විමර්ශනය කරනවා. විමර්ශ ඉද්ධිපාද. එහෙනම් සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද. ওই සඳහා කරන්නා වූ යම්කිසි උත්සාහයක් ඇත සතර සම්‍යක් ප්‍රදාන. ඒතකොට මොකද වෙන්නේ? ධර්මයේ දකින්න දකින්න ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය වැඩෙනවා. මේක ඇත්තම. මේ සත්‍යෙම මේ ධර්මයේ ඇත්තම. ඒ සඳහා වීරිය කළ යුතුයි. ඇත්ත දැනගන්න. එතකොට වීරිය ඉන්ද්‍රිය වැඩෙනවා. ඒ සඳහා සතිය යලි යලි මතු කළ යුතුයි. සති ඉන්ද්‍රිය වැඩෙනවා. ඒ සඳහා අකම්පේ භාවයට පත්විය යුතුයි අල්ලන්න දෙයක් නැහැ. අත්තරින් වැලි මිදී අකම්පේ භාවයට සමාධියට පස්සේ සමාධි ඉන්ද්‍රිය වැඩෙනවා. ලෝකේ යථාර්ථයේ විදර්ශනාත්මක දකින්නට ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. පංච ඉන්ද්‍රිය වැඩෙනවා. එහෙනම් සතර සතිපට්ඨාන, සතර සම්‍යක් සතර ඉද්ධිපාද ඒ වගේම පංච ඉන්ද්‍රිය. ওই ටික බලනගලා බලනගලා විරුද්ධ බලවේගයන්ට යටත් නොවි එයින් පිටස්තර ලෝක කාම බලවේගයන්ට මාර බලවේගයන්ට අත් ගොදුරු වෙන්නේ නැතුව ධර්මයේ බල නගාගෙන උතෙන් දෙනකොට පංච බල සද්ධා බල වීරිය බල සතිපද බල සමාධි බල ප්‍රඥා බල අන්න පංච බල වැඩෙනවා පංච ඉන්ද්‍රිය පංච බල එතන මොකද ඉන්නේ සම්මා දිට්ඨිය උතන තියෙනවා දැන් සම්මා සංකප්පයත් උතන තියෙනවා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි උතන තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය සති සම්පෝඥාගයත් වැඩෙනවා ධම්ම විචේ සම්පෝඥාගයත් වැඩෙනවා පීති සම්පෝඥාගයත් වැඩෙනවා පස්සද්ධි සම්පෝඥාගයත් වැඩෙනවා ඒ වගේම විරිය සම්පෝඥාගයත් වැඩෙනවා සමාධි සම්පෝඥාගයත් වැඩෙනවා උපේක්ෂා සම්පෝඥාගයත් වැඩෙනවා සත්පෝඥාන සහ 37ම වැඩෙනවා ওই 37න් අහක නෙමෙයි ඔය 30 නෑ ඔය 37 අතීතයේ තර්කවාද කළා වෙනස් කරන්න කෙනෙකුත් නෑ හිටියේ නෑ දැන් තර්කවාදීනේ වෙනස් කරන්න පුළුවන් එකෙකුත් නෙමෙයි දැන් වෙනස් වෙන එකෙකුත් නෙමෙයි ධර්මතාවය ඕමයි මතු අනාගතයේ පැවැත්මක් හටගත්තා නම් පැවැත්මෙන් මිදෙන්නේ ওই ධර්මතාවය මිසක් වෙන එකකින් නෙමෙයි. නෑ ඔය ටික දැනගත්තට පස්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේම නොවෙනස් වන ධර්මතාවය ඕකයි කියලා දකින්න. මිදෙන ධර්මතාවය ඕකයි. ඔය ටික තේරුම් ගත්තා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් එහාට අපිට බණ හොයන්න දෙයක් නෑ. ওই ටික තමයි මාර්ගයේ. ওই ටික තමයි වැඩෙන්නේ. ওই ධර්මයේ තී කරනකොට. ඉතින් හැකිතරම් දුර ධර්මයේ තී කරලා අප්‍රමාද විමුක්තිය ලබා ගන්න බලනවා මිසක් වෙන මොකද කරන්න තියෙන්නේ ඊට අමතරව බන කරේ තියන් තර්කවාද කරන්න ගිය එක අතරමං වෙනවා බැරි වැඩ කරන්න ගිහින් ඔය තර්කවාද කළේ නම් කොහේ කර ගන්න තමන් පාපයක් නොකර පාපේ කරන්න තියෙන අනිකයට අවවාද අනුශාසනා දෙමින් අනිකයට එහි පාපයෙන් බෙගියට සමාදම් කරවලා කරගන්න කෙනෙක් කරගනි අනුන්ගේ වැඩ අපිට ඇගිලි ගහන්න බෑ ඉන් එහාට බලහත්කාරයෙන් ලෝකේ පව් වලින් මිදවන්න කිව්වොත් එහෙම මේක අපිට කරන්න බැරි දෙයක්. මිදෙන කෙනෙකුට මිදෙන මඟ පෙන්වා දෙමි. තමන් විදිලා. තමන්ගේ වැඩේ කරගන්න එකයි. අද ඕකෙන් අහකට ගිය තර්කවාදී තමයි කාලීන දේශනා කියකිය කියන්නේ. නමුත් ඒවා කාලීන දේශනා කියලා දැනගෙන නෙමෙයි ඔය බණ කියන්නේ යන්නේ. ඒවාම අල්ලා ගන්නවා බණ හැටියට. අල්ලගෙන තමයි තර්කවාද ගොඩනගන්නේ. අනික් අය හතු මරන්න නැතුව ඉන්න, හොරකම් කරවන්න නැතුව ඉන්න, මහා සංවිධාන හදලා බලපුලුවන් කාර්යයන් පෙන්නලා ඒ જાතිය පටන් ගන්න ගියාම අපි යන්නේ ධර්මයෙන් පිට වෙන පැත්තට. අපිට තියෙන්නේ හැදෙන කෙනෙක් හැදියා. තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගනි. පඤ්ඤාවන්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාසක මෙන්න මේ ධර්මයේ මේකයි. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්‍රඥාට නෙමෙයි. එහෙනම් අනික් අය දුෂ්ප්‍රඥාට බලෙන් කවන්නද මේ ධර්මය? මොනවා කරන්නේ? ඒ අය කෙරෙහි උපේක්ෂාවටපත් වෙලා අපි ගන්න කෙනාට කියමින් අපේ මග අපි අනේකයි තියෙන්නේ. ඒකයි මිදෙන මග. ලෝකේ පව් කරේන පාප විපාක විදින ලෝක සත්‍යයන්ගේ වැඩවලට අපි මුකු ගහන්න ගියොත් එහෙම මේක බුදුදහම නෙමෙයි. අද පුරුදු වෙලා තියෙන්නේ අනුන්ගේ පව් වලට මුකු ගහන බුදුදහමක් හදාගෙන ඒ පස්සේ යනවා නිවන් මාර්ග පැත්තකට යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ලෝකයේ සත්තු මරණ අයගෙන් ඒකෙන් මුදවන්න <clears throat> සංවිධාන හදනවා. ලෝකයේ හොරමැර වංචා කරන අය ඒකෙන් මුදවන්න සංවිධාන හදනවා. බලකොටු පිහිටවන්න හදනවා. සුරාසුරු දුරාචාර කරන්නා වූ ලෝකයා ඒවැම් බුදුලා හිටන් සුචරිත සමාජයක් බිහි කරන්න කියලා සංවිධාන හදන්න යනවා. <clears throat> මෙන්න මේ විදිහට নানা ප්‍රකාරයෙන් අමුතු જાතිය සංවිධානය කරලා ලෝකයා සුචරිත කරන්න හදනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ ඊට බැරි වෙච්ච දෙයක් ලෝකයා කරන්න හදනවා. අල්ලපු වැටේ හිටපු නිගණ්ඨේ සුචරිත කරන්නවත් අනිත් පැත්තේ හිටපු චුන්දසු කර සුචරිත කරන්නවත් තමන්ගේ ළඟම හිටපු දෙවිදත්තට සුචරිත කරන්නවත් බුදුරජාණන් වහන්සේට බැරි වුණා. උන්වහන්සේ ඒ සඳහා දැඟලුවේ නැහැ. එන අද දානමාන පූජාදී පසුව අපි ත්‍රි සාකච්ඡා ආරම්භ කරමු. සෑම සිල් දෙනාට යහපතක්. Thank you. අපි දැන් තේරුම් අරගන්න ඕනේ අපි අර මුලදී කිව්ව කර්මස්ථානයක් ගැන අපි කිව්වා සම්මා තිසරණ සරණයි කියන වචනේ. ඉතින් අපි ඒක විග්‍රහ කළා. සං කියන එකතුයෙන් මිදීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සංමා වෙන්නේ. සං කියන්නේ මේ ලෝකේ තියෙන එකතු. දැන් සං කියන වචනේ හොඳට තේරුම් අරගන්න ඕනේ. දැන් සංයෝග, සම්බන්ධ, සම්පින්ඩ ඔය ආදි වශයෙන් අපි කියනවා. මේ සං කියන වචනයෙන් පෙන්වන්නේ මොනවද? යම් යම් දේවල් වල එකතුවක් නිසා යමක් නිපද වෙනකොට. ඒ එකතු වෙච්ච අර්ථයෙන් තමයි මේ සකස් වුණු අර්ථයෙන් තමයි සං කියන්නේ. එක දෙයකින් මේ ලෝකේ එක දෙයක් නිපද වෙන්නේ නැහැ. විද්‍යාමානයේ හැම සම්මතයක්ම නැగిලා තියෙන්නේ. විවිධාකාර කොටස් වල එකතු වීම. දැන් මේ ලෝකේ ගහකොළ, සත්ව පුද්ගල කියන මේ විද්‍යාමානයේ දකින්න ඔක්කොම ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන. මෙන්න මේ ධාතු හතරක එක්වීමෙන් තමයි හැදිලා තියෙන්නේ. නෑ සංයෝග වෙලා, සංබන්ධ වෙලා, සංපින්ඩ වෙලා හැදිච්ච තමයි ඇහැ කියන්නේ. කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ, කය කියන්නේ ඔක්කොම. ඒ වගේම ද්‍රව්‍ය වස්තු කියන්නේ ගස් කොළන් කියලා කියන්නේ මේ ඔක්කොම තියෙන ගස් ගල් පරිවර්ත මේ හැම දෙයක්ම. ඔය ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතරේ එකතු වීම නිසා එයින් ජනිත වෙච්ච දේවල්. නැහ සංවේච්ච ඒවා තමයි තියෙන්නේ. ආ ලෝකේ ඔක්කොම හටගත් ඒවා තියෙන්නේ බාහිර අභ්‍යන්තර ඔක්කොම සං. ඒක වේදනා, සංඥා, සංකාර, විඥාන මේ ඔක්කොගේම එකතු වෙච්ච තමයි හිත තුළ තියෙන සං. සෑම විඥානයක් වැටෙන වේදනා, සංඥා, සංකාර වල පොදියක්. ඒවා තමයි අපි එක එක විදිහේ හිත කියලා කියන්නේ. මේ ඔක්කොම සාමූහිකව හදාගත්ත ගොඩවල් වලට අපි තියාගත්ත සම්මත. සං කියන එකතුන්ට තියාගත්ත මතයක් තමයි සම්මතය කියන්නේ. මත මත් වෙච්ච හින්දා තමයි මේ ඇත්ත දැක්කේ නැත්තේ. නැති දෙයක් ඇති ආකාරයෙන් අපි නිගමනය කරලා. මතක් හදාගන්න, මතයක් හදාගන්න. ඔය එකතු වෙච්ච අත හදාගත්ත මතේ තමයි සම්මතේ. මේ සම්මත සම්මත කියන්නේ ඔන්න ඔකයි. ඒ ලෝකය කියලා කියන්නේ සම්මත. අපි ඇහැට මේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ වායු ධාතුවේ පඨවි ධාතුවේ එකතුවකටයි මේ ඇහැ කියන්නේ කියලා කියන්නේ නෑ අපි කියනකොට. ඇහැ කියන්නේ එකම මස්ගුලියක් හැටියට ඒ කීව හලකනවා. අන්න මතයක් හදාගත්තා. ධාතු හතරක එක්වීම ඒ විදිහට දකින්න නැතුව ධාතු හතරක් වශයෙන් වෙන් වෙන්ව දකින්න නැතුව ඒ ඔක්කොගේම හදාගත්ත එක ඒක ඒක හැටි එකක් හැටියටම දකිනවා. එයා ඇහැ ඇහැ හැටියටම දකිනවා. කන කන හැටියටම දකිනවා. නාසයේ දිවකය නාසයේ දිවකය හැටියටම දකිනවා. දකින්නකොට නැති ආකාර රූපාකාරයක් ඇති දෙයක් හැටියට ලෝකයක් ගන්නවා. ඔන්න ඔය කියන ආත්ම වශයෙන් බෙදලා දෘෂ්ටියෙන් ගන්නවා. මේක ඇති ආකාරය වෙනුනට මේක හටගෙන තියෙන මේ එක එක වර්ගයේ ගොඩවල් එකතු වෙලා මේ පින්නුම් කරන හැටි. ඒ ගොඩවල් වලට වෙන් වෙලා කියන මේක මෙහෙ පේන එකක් නෑ මෙතන. අන්න එහෙම දැනගන්නවා. දැන් ගහක් අරගෙන ඉවරලා නම් වතුර ටික මිරිකලා මිරිකලා පැත්තකට කරා නම් ඒකෙ තිබ්බ වායු කොටස් ටික පැත්තකට කරා නම් ඒකෙ තිබ්බ උෂ්ණේ පැත්තකට කරා නම් තද ටික පැත්තකට කරා නම් ගහක් නෑ එතන. එතන ගහක් පෙන්වන්න විදිහක් නෑ. දැන් ගහ කියන එක හැදිලා තියෙන්නේ මොකද? ওই ධාතු හතර කියන කොටස් හතර යම් යම් ක්‍රම වලට සංයෝග වෙලා එකතු වෙලා ඒ හටගත් ආකාරය තමයි ගහ කියන්නේ. ශරීරය කියන්නේ තන්නේ වාගේ. මෙන්න මේවට කියන මේ සං කියන ඒවා. මේ සං කියනවා එකතුවට ලෝකයා බැඳිලා. සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන ඒකීය වස්තු හැටියට අරගෙන පවතින දේවල් හැටියට නේ ඔය හිත බැඳ ගන්නවා. ඔය තමයි ලස්සන දකින්නේ, කැත දකින්නේ, වටිනවා දකින්නේ, නොවටිනවා දකින්නේ ඔක්කොම දකින්නේ ඔය තුලේ. මේ ඕවැන් ගොඩනගාගත්ත ශරීරයෙන් ඒ බඳු දේවල් පරිහරණය කිරීමෙන් ලෝක සත්‍යය ඔය තුල තරංකාරීව ගමන් කරනවා. හොඳ හොය හොය. පවතින දේවල් හොය හොය. ඒකාකාරව මොහොතක්වත් ඒකාකාර පැවැත්මක් නැති ඕවාගේ එක එක කෑලි එකතු වෙලා හටගත්ත දේවල් වල ලෝක සත්‍යය මුලා වෙනවා. මෙන්න මේක දකින්න මේකෙන් මිදෙනවට කියන සංමා වෙනවා. මිදෙන්න නම් මේක ඇත්ත දකින්න ඕනේ. <clears throat> විපජ්ජවාදී කියන්නේ බෙදලා බලනවා කිව්වේ ඒකයි. ඒතකොට දකින්නේ මොකද සං කියන එක තුලින් මිදීම. දකින්න ඕනේ. අන්න ඒ සඳහා අපි අරගන්න ඕනේ. සම්මා තිසරණ සරණයි කියනවා. දැන් තිසරණේ ගන්න ඔය වැඩේට. අන්න බුද්ධියෙන් දකිනවා. මේ යමක් කිව්වේ මේ යමක් මේක මොකද්ද? ඒක අපි හංගලා බෑ. ඒක අමතක කරලා බෑ. ඒ ඒ ආකාරයෙන් එක ආකාරයෙන් පේන දේ එක ආකාරයෙන් අරින්න ඒක මොකද්ද කියලා බලන්න ඕනේ. උදාහරණ අපි ඒක ගත්ත මොකද්ද බලන්න. අර ගෙඩි පිටින් තිබිච්ච ධාතු හතරේ එකතු එක සම්පින්දනයක් ගත්තා. මේක මොකක්ද කියලා බලමු එකක් වාගේ වෙනුනට. මේකේ තියෙන තද දේවල්, ද්‍රව දේවල්, වායු දේවල්, උෂ්ණ දේවල් කියන හතර ආකාරයක දේවල් එකතුවක් නෙවෙයි තියෙන්නේ. එකතුවෙන් හටගත් එකක් නේ. මේ එකතුව ඒවට වෙන් කරලා දැම්මොත් එහෙනම් මේක නෑ නේ විතර මෙහෙම විදිහට පේන්නේ. එයා මේ පේන්න තියෙන්නේ මේ පේන එක ඇත්තක් නෙවෙයි මේ පේන්නේ. ඒකෘතුවක් නිසා හටගත්ත මායාවක්. අන්න අපි දකින්න හැටි. ඉතින් මෙන්න මේ වගේ යමක් හටගත්තා නම් ඒ මොකද්ද කියලා බලන්න ඕනේ. ඒක හටගන්න හේතුව බලන්න ඕනේ. ඒ හේතුව නැත්නම් ඒක නැති හැටි බලන්න ඕනේ. ඒතර අපි වැඩක් ඇති දෙයකට නෙමෙයි අල්ලගෙන හිත බැඳගෙන ඉන්නේ කියලා දකින්න ඕනේ. අන්න ඒතර දකින්න කොට කියනවා බුද්ධ වෙනවා. බුද්ධ. ඒ දකින්න ක්‍රමේ ධම්ම. දැකීමෙන් හපත් වෙනවා යම් කිසි දෙයක අත්හැරින වෙලෙ මිදියන නිකලෙස් සත්වයක. ඒක සංඝ. අන්න අන්න සරණ තුන. ඔය මගින් යථාර්ථය දැනෙන්නේ මිදෙනා මිසක් වෙන ක්‍රමයකින් මිදෙන්න බෑ. සංවලින් මිදෙන්න. ඔය කියන්නේ තිසරණේ සරණ කරගන්න ඕනේ. ඉතින් සම්මා තිසරණ සරණයි කියන ඔය අදහස ඉන්න ඕනේ. වාක්‍යය කියනකොට. ඉතින් ඒක තමයි ලෝක සත්‍යයෙන් මිදෙන්න තියෙන එකම ක්‍රමය. කොයි සත්‍යයෙන් මිදෙන්නේ කවදාද ඔය ටික දැකලා. සම්මා තිසරණ සරණේ තමයි මිදෙන්න ඕනේ. නිවන අවබෝධ කරගන්න ඕනේ. ඉවරන ඔය ටිකයි. ඔය ටික අරින්න බුදුරන් වහන්සේ එදා හිටපු බුදුරන් වහන්සේ මට පිළිසරණයි. ඒ දේශනා කරපු ධර්මයේ තමයි මගේ මේ පොත්වලයි ඔක්කොගෙම තියෙන්නේ මම ඒවා පිළිසරණ කරගත්තේ. ඉතින් ඒවා සිවුරු ඇඳගෙන ඉන්න කට්ටිය තමයි සංගයා. ඒගොල්ලන්ගේ ශ්‍රාවකයෝ තමයි. ඒගොල්ලෝ තමයි මට පිළිසරණ කියලා මෙහෙම ගත්තොත් එහෙම කවදාද කියන්නේ මිදෙන මාර්ගයක් අහුවෙලා නැහැ. බුදුන් පිළිසරණයි ධර්මයේ පිළිසරණයි සංඝයා පිළිසරණයි කියලා මේ ලෝකේ බාහිරව පේන සම්මතරිය කරගත්තාම. එයා කොහොමද මිදෙන්නේ? මේ බුදු පිළිසරණ කියන්නේ මොකද්ද? මේ යමක්ද මේ මේක හටගන්න හේතුව. මේ හේතුව නැත්නම් මේක නැහැ. එහෙනම් ඒ හේතු වෙන තියෙන ක්‍රියාත්මක වුණාම ඒක නැති වෙනවා. යමක් අපිට දුක. ඒ මොකෙද්ද දුක දෙන්නේ? අනේ දුක දෙන එක හොයාගත්තා. ඒ මේක තමයි දුක දෙන්නේ. මේක මොකද්ද? කොහොමද හැදුනේ? මේ මේක තියෙනකන් දුක එනවා. එහෙනම් මේක හටගත්ත හේතුව හොයන්න ඕනේ මේක නැති කරගන්න නම්. ඒතොරයි මේක නැති කරගන්න ක්‍රමයේ හම්බ වෙන්නේ. මොනවද මේක හටගත්තේ? කොහොමද හටගත්තේ? හොයාගෙන යනවා. හොයාගෙන කියලා මොකද කරන්නේ? අන්ත හේතුව දැක්කට පස්සේ මේ දුක් ඵලය මට නැති කරගන්න මේ හේතුව නැති කරන්න ඕනේ. හේතුව නැති කළොත් මේ ඵලය මට මතුවෙන්න විදිහක් නෑ. ඒකයි විද්‍යාව. ඒක නෙමෙයි ඒක නැති කරගන්නවා. ඒකට දුකෙන් නිදහස් වුණා. ඔන්න ක්‍රමය. යෝග කියනවා බුදුසරණ. බුදුසරණ කියන්නේ ඔන්න ඕකයි. චතුරාර්ය බුද්ධ يعني බුද්ධ කිය බුද්ධ කියන එකෙන් පෙන්නන්නේ ওই ටිකයි අපිට. අපිට ගන්න ඕනේ. ඕක තමයි අපි දැනගත යුතු බුද්ධ. ශ්‍රාවයන් ක්ෂය කරන බුද්ධ වල කියන ශ්‍රාවක බුද්ධ. ශ්‍රාවයේ ක්ෂය කර දමන්නේ ශ්‍රාව කියලා කියන්නේ ආශ්‍රව. ආශ්‍රවයන් ක්ෂය කරන නිසා කියනවා ශ්‍රාවක. ඉතින් අපි ආශ්‍රයයන් ක්ෂය කරගෙන යනවා යථාබෝධයටපත් වෙන්න ඕන. යථාබෝධයටපත් නම් ශා วก බුද්ධ. අපිට වෙන්න තියෙන උටෙන්ටයි. බුද්ධ ශා วก කියන්නේ ඔන්න ඔකයි. මේ බුද්ධ ශාසනය කියන්නේ ඒක වුණාම අපි කරන්නේ හේව නෙමෙයි බුද්ධ ශාසනය ලෝක සම්මතය ගන්න. ඉතින් සුපටිපන්නෝ, උජිපටිපන්නෝ, ඥායපටිපන්නෝ ආදී වශයෙන් කියනවා. ඉතින් මේ පුද්ගලත්වයේම හැම වෙලේම අල්ල ගන්න යනවා. එතෙන් ශ්‍රාවකය කියලා. මේ සුපටිපන්න වෙන්නේ සුවේ ගෙනෙන්න දෙන්නේ පිළිපන්න කෙනාට සුපරිපන්න කියනවා. ඒ ප්‍රතිඵලය නිසා. ප්‍රතිඵලය යම් තැනක මතුනා නම් එතන සුපරිපන්නයි. එතන උජුපටිපන්නයි. එතන ඥායපටිපන්නයි. එතන සාමිජපටිපන්නයි. නම් මොකේද මේක තියෙන්නේ? මේ ධර්මමාර්ගය අනුගමනය කිරීමෙන් සාන්තියටපත් උනාද? ඒපත් වෙච්ච සාන්තියපත් වෙච්ච යම් තැනක් විද්‍යාමාන වෙනකන් ඔය ටික විද්‍යාමාන.